දෙකේ ප්‍රශ්නාවලියක් තියෙනවා. තුනේ ප්‍රශ්නාවලිය තමයි තියෙන්නේ කතමේ තයෝ ධම්මා අභිඤ්ඤය මේ යෝගාවචරයක් විසින් නැත්නම් මේ ශාසනයේ සංසාර බය දන්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්න આવුත් කෙනා විශිෂ්ට ඥාණයෙන් දත යුත්ත මොකද්ද නැත්නම් මේකෙදි කියනවා විශිෂ්ට ඥාණයෙන් දත යුතු කාරණා තුන මොකද්ද තිස්සෝ ධාතුයෝ මේ භව තුන නැත්නම් මේ ධාතු තුන දත යුතුයි ඉතින් අපි මේ දවසින් දවස පළවෙනි දවසේ අපි උත්සාහ ගත්තා කාම ධාතු කියන එක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බෑ කවදාකවත් රූප ධාතු අඳුර ගන්න නැතුව. ඉතින් එදාටත් අපිට රූප ධාතු ගැන සංසන්දනාත්මකව සාපේක්ෂව කතා කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ඊයේ රූප ධාතු ගැන කතා කරා. ඒ කතා කරන්නේ ඊට ඉස්සර තියෙන <coughs> කාම ධාතු සහ ඊට පස්සෙන් තියෙන අරූප ධාතු සංසන්දනේ විතරයි. මොකද මේ ලෝකේ කිසිම දෙයක් নিরপেක්ෂ නෑ හැම වෙලාවෙම සාකච්ඡා කරන්න වෙන්නේ සාපේක්ෂව ඒ සාපේක්ෂතාවය වෙනකොට මේක මේ නැත්නම් මේ කතාව પરම්පරාවක් විදියට යන වලියක් ධර්මාවලියක් නාමාවලියක් විදියට යන්නේ මේ එකින් එකට එකින් එකට එකින් එකට ගෙනියන මේකට තේරවාදී අපේ දෙන වචනේ තමයි පටිපදා පටිපදා කියලා කියන්නේ එක දවසේ එක රැයේ එක සිද්ධියක් නෑ මෙතන එකින් එකට එකින් එකට එකින් එකට යනවා නමුත් අපේ හිතට හරිම අමාරුයි මේ ප්‍රතිපදාවත් තේරුම් ගන්න. ඒක හරියට ජවනිකා රාශියකින් යුක්ත නාටකයක් බලා ඉන්නවා වගේ. ඒක ජවනිකාවක් පෙන්වුවාට පස්සේ ඊගාව ජවනිකාට එනකොට ඒ නාටකමේ තේමාවට අනුව මොකද්ද මේකේ සම්බන්ධතාවය කියලා අපි දැන ගන්න ඕනේ. එහෙම නැත්නම් චිත්‍රපටියක් හදනකොට ඒ කෙටුම්පතට අනුව ඒ ඉදිරිපත් කරන අදහසේ ශෝකාන්තයක් හෝ දුක්ඛාන්තයක් හෝ වේවා යම් යම් ජවනිකා ටිකක් පෙන්වුවාට පස්සේ බලන කෙනා තමයි කතාව හදාගන්නේ. ඒ වගේ තමයි මේ භාවනා කරන ජීවිතේත් මේ හිත ඊටාම බාහිරේ අපි බෝලයක් විදිහට හිතුවොත් එම අපි හිත මේ රූපකයක් හැටියට බෝලයක් විතර ගත්ත එකේ හිත හැසිරෙන්නේ බාහිරේ. ඒ බාහිරේ හැසිරෙන හිත ඒ ගෝලේ හැම තැනම ඇවිදිනවා. ඒක කොයි තැනින්ද කොයි තැනට පණීද කියලා කියන්න බෑ. ඒක නිකන් බැලු බැල්මට පේන්නේ ගෝලේ හැම තැනම ඉන්න පුළුවන් වගේ. ඒකට කියනවා විද්‍යාවේ හොයාගත් එක තමයි non local phenomena කියලා. එකම කෙනා වේගය කොච්චරද කියනවනම් මෙතනක් ඉන්නවා එතනක් ඉන්නවා. අපි සරසුලක් අරගෙන මේසට ගැහුවාම ඒ සරසුල කම්පණය වෙනකොට ඒ සරසුලේ අඬු ප්‍රසාරණ වෙලා පේනවා. හැම තැනම ඉන්නවා. වේගෙන් කරකිනවා. ඒ තරම්ම කම්පනයක් ඒකේ තියෙනවා. එතකොට අර ඝන අණ්ඩ විශාල ප්‍රදේශයක හැසිරෙනවා. ඒකට කියනවා එක තැනකට අල්ලන්න බෑ යා. ඒ තරම් වේගයි. ඒ වගේ තමයි අපේ හිත එක තැන එක වෙලාවේ දෙපොලක ඉන්නවා. ඒ තරම් වේගෙන් මෙයා දඟලනවා. ඉතින් මේ දඟලන හිතේ කවදාකවත් හිතේ ස්වරූපය දැනගන්නත් බෑ. ලෝක ස්වරූපය දැනගන්නත් බෑ. කරන හරියක් කරන්නේ අවුල. ලබන ලැබයක් කර ලබන්නේ දුක මෝඩකම් තමයි කරන්නේ. නමුත් මේ හිත කවදාකවත් Taman මේ විදිහට මේ කාමයේම හැසිරෙමින් කවදාකවත් තෘප්තියක් ලබන්න බැරි මේ කාමයේ හැසිරෙමින් කාමේ මැරිලා යනවා මේ මනුසකමෙන් නැත්නම් මේ පරිණාමයේ ඉහළම සත්‍ය බාටපත් වීමෙන් කිසිම අතිරේක ලාභයක් ලබන්නේ නැහැ. ඒ මොකද හේතුව ධර්ම අගෞරවය නැත්නම් ධර්ම නොදැනීම නැත්නම් කල්යාණ සත්පුරුෂයෝ දැකලා නැහැ සද්ධර්මයක් අහලා නැහැ උත්සාහයක් කරගන්නේ අඩු ගානේ හික්මීමට. ඉතින් එතකොට මුර්ග කියන නම තමයි ගැලපෙන්නේ. එයා තීරසනෙක් වෙනවා. නමුත් යම් වෙලාවක අපි මේ මිනිස්සය තීරසනයි වෙනස් වෙනසන එක කාරණාවකට මේ ශික්ෂාවෙන්. මේ ශික්ෂා යাদি තුනක් තියෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. එතකොට මේ සීල ශික්ෂාවට කැමති නැති જાතියක් ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ භෞතිකවාදියා සීල ශික්ෂාට කැමති නැහැ. ඒ නැතුව ආදේවවාදියයි කියලත් ඒගොල්ලන් කියනවා කිසිම ශ්‍රද්ධාවක් නැති කෙනා. ඒගොල්ලෝ කියන්නේ අපි මේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන මූල ධර්මය. ඒක එදත් තිබිලා තියෙනවා ශ්‍රී ලංකත් කෘත්වා ගෘතම් පීවේත් කියලා. ණය වෙලා හරි ගිතෙල් බීපල්ලා ගිතෙල් තමයි එදාට තිබිච්ච සුකොබ්බෝගේ ආහාරේ ණය ගෙවන්න වෙන්නේ ඔබට නෙවෙයි. ණය ගන්නනේ පස්සේ මිනිහෙකුට ඒක උඹ නෙවෙයි වෙන මිනිහ. ඒ නිසා ඕන තරම් ණය වෙලා කාපන් ප්‍රශ්නයක් නැහැ වග වෙන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකත්තා ගෘතම්පි වේ. අපි නැත්තම් කියනවා නැවගිරුණත් බෑන්චූන් කරන්න එච්චරයි කාම ලෝකයේ ස්වභාවය. ඉතින් මේගොල්ලෝ මේ කරන දේවල් පිළිබඳව වගවීමක් සදාචාරාත්මකව ඇත්තේ නැහැ. ඉතින් ඒක සාමාන්‍ය ගත්තෝ ජීවිතයක මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ තුල කිසි කෙනෙක් තුල මේ සදාචාරයට ගණ්ඩත් බෑ. ඒගොල්ලන් තියෙන ඉඳුරම් පිනවීම තමයි. ඉතින් ඒකට සාමාන්‍යයෙන් ඔය කොලුකම් කෙලිකම් කියලා කරගන්න ඇරලා නිකන් ඉන්න. බෑ. ඒක කරන්න බෑ. මොකද රසායනික ශරීරයක් වැඩ කරන්නේ. ඊට පස්සේ බල දශකයට එනකොට ඥාන දශකයට එනකොට තමයි ඒ කෙනාට දරුවෝ හම්බ වෙනකොට දැන් දරුවන් ඉස්සරහ හෙළුවෙන් හැසිරෙන්න බැරි නිසා සදාචාර වෙනවා. ඊට පස්සේ කියනවා දරුවන්ට තෙලුවෙන් හැසිරෙන්න එපා. හැබැයි එතකන්නම් ඒගොල්ලත් හිටියේ එහෙම තමයි. ඊට පස්සේ දරුවන් හදන්න යනකොට තමයි යොන්න කෙනෙකුට මේ මෙතෙක් කරපු පෙන්කෙලි කෙලින්න බෑ. එතකොටත් මේ මිනිස්සයා නැත්නම් ස්ත්‍රියව අර සමංගේ කෙලිලොල් ජීවිතයක් තියෙනවනේ. ඉතින් ආයුබෝවන් පොල්කටු හැන්දට කොස්කොල ගොඩට ඉතින් ආයුබෝවන් කියලා ඉතින් කිව්වස්ස ජීවිතේට ආවා. ඒක හරි සෝචනීය ස්ථානයක්. මොකද ඊට ඉස්සෙල්ලා අපි බොහොම ලස්සනට සෙල්ලම් කර කර හිටියා අපිට උඩ උඩට ඇඳුම් තිබුණාට රටට ඇඳුම් තිබුණාට නැතුවට ප්‍රශ්නයක් නැහැ. ඔය බබාලා හම්බ වෙන පටන් ගත්තට පස්සේ තමයි දරුවන් ඉදිරිපිට අපි සමාජ මට්ටමේ සදාචාරයක් ගන්නවා. ශිෂ්ට සමාජවල එක සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න අවුරුදු 50 60 වෙනකොට තේරෙනවා සදාචාර වුණත් නැතත් දරු ආම්බුණත් නැතත් බැඳත් නැතත් දුක දුකමයි. ජීවිතේ හරියයි සාර්ථක වුණත් දුක දුකමයි. අසාර්ථක වුණයි කියලා කියන්නේ මිනිහා දන්නෙත් නෑ අසාර්ථක වෙච්චාම දුකයි කියලා. එමන් හිතන්නේ සාර්ථකයිට දුක නෑ අපිට විතරයි දුක තියෙන කියලා ඌටත් දුකම තමයි. එතකොට තේිනවා සදාචාරයේ ඉක්මවලා ගිය සත්‍ය සෙවීමේ කටයුත්ත කර. ඔක්කොටම දෙන්න යන්න බෑ. ඊට පස්සේ තමයි අපි ආගමානුරූප වෙන්නේ, ධර්මානුරූප වෙන්නේ, සදාචාර වගවීමක් වෙන්නේ. ඒකට ඉසනිකට පැහිලා. ඒ වම වලනකොට දකුණ පෙන්නේ. උතුරට බලනකොට දකුණ බෙන්නේ වම තියෙනකොට දකුණ යන්න ඕනේ ඉතින් පන්දල් යන්න පටන් ගන්නවා. ඕක තමයි සාමාන්‍යයෙන් බටහිරත් ඔච්චරයි මෙහෙත් ඔච්චරයි සෙල්ලම. මේ සඳහා අශිෂ්ට මනුෂ්‍ය අශිෂ්ට වීම සඳහා තියෙන මේ ශිෂ්ට ගතියට තමයි සීලය කියලා කියන්නේ. එහෙම නැත්නම් සදාචාරය කියලා කියන්නේ. හැබැයි කිසිම කෙනෙකුට තව කෙනෙක් සදාචාරී වේ යුතුයි කියලා බලපෑමක් කරන්න අයිතියක් මිනිස්සෙක් වෙනුවෙන් තව මිනිසෙකුට ඇත්තේම නැහැ. කිසිම විදියකට කිසිම කෙනෙකුට කියන්න බෑ උඹ මේ විදියට සදාචාරයන් කියලා. මනුස්සයට ඕන නම් ඒ ජීවිතේ වෙන වෙන තැනකට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ මොකද අපේ ආදිමුතුන් මිත්තන් වැද්දෝ. ඒගොල්ලන්ට තිබුණේ නැහැ ඇඳුම් ඇඳීමක් තිබුණේ නැහැ වගකීමක් තිබුණේ නැහැ ඉති වැඩි ඈතක නෙවෙයි බොම ළඟදිම වැද්දෝ අපි ආයේ මේ මහා මේ දැන් අපිට මේ කැලේට යනවා කියන එක මහා ලොකු දෙයක් බලන අත්තම මුත්තම බලනකොට උන් කැලේ එළියට ආවිලා බොහොම ළඟදී යන්නේ එක ආපහු යන්නේ යනවා කියලා කියන්නේ වනචර වෙනවයි කියන එක අමාරු දෙයක් නෙවෙයි මොකද තාමත් ඒ වනචර ගතිය අපේ තියෙනවා. ආපහු අනේකයි උතන තියෙන්නේ සීලේ. නමුත් සමාජයක ජීවත් වෙලා මේ සීලයකට යනවයි කියන එක ਸਰවචනාංශය අඳුනලා දුන්නා. මිනිස්සු සભ્યත්වගත කරන්න, ශිෂ්ටගත කරන්න, සීතල කරන්න, සමාජයක පොදු සදාචාරක වගවීමක් ඇති කරන්න තමන්ට පුළුවන් මම සිල් ගන්නවා කියලා පිළිගන්න. අනික් කෙනෙක් ඒක කරන්න ගියොත් ඒක භයානක අපසාදයක්. මිනිස්සෙක් තව මිනිස්සෙකුට සීලය මුල් කරගෙන දේශපාලන බලය පාවිච්චි කරනවා. ඒක තමයි ලෝකෙ තියෙන කැතම ආගම. නමුත් Tamanන්න පුළුවන් බුද්ධ ආදී උත්තරමන්සලා සීලය අගය කරලා තිනවා මම සිල්වන්ත වෙන්න පුළුවන් කියලා. පවර ගත්තට බුදුහාමුදුරෝ සාදු කියනවා. පවර ගත යුතුයමත් නැහැ. තව කෙනෙකුට අන කරන්නත් කිසිම අයිතියක් නැහැ. දුවට මතක තියාගන්න මානව අයිතිවාසිකම් කියනවා. අපි එළඹුණොත් පෙළඹුණොත් විතරයි අපි දැන් මෙහෙට ආවට පස්සේ අපි කියනවා අට සිල් ගන්න කට විතරයි එන්න දෙන හොඳයි. මම අට සිල් ගන්න ඊට පස්සේ ගන්න ඕන. හැබැයි මේ එන්නම කියලා නීතියක් නැහැ. ඔක්කොමලා මේ Nissan වලට ආවිලා අට සිල් ගත යුතුම කියලා එහෙම නීතියක් නැහැ. එන්නේ නැත්තම් වඩා හොඳයි අපේ පැත්තෙන් බලනකොට. ඒක පැත්තක තියමුකෝ කොහොම හරි සීලයක් ගත්තොත් ඔන්න අපි මිනිස්සයා තිරසනාගෙන් වෙන් වෙන්න පටන් ගත්තා. මේ සීලය රකින්න බෑ ශීලය කියලා කියන්නේ කාය වචන දෙක හික්ම ගන්න එකනේ. කාය වචන දෙකේ හත් සංවරයට ශීලය කියනවා. එහෙනම් හිතේ සංවරයක් නැතුව කවදාකවත් සීලයක් වග වෙන්න බෑ. අපි සුදු ඇඳගෙන පාපණයක් දාගෙන බොහෝම සාන්තව දාන්තව වැලි මලුවක ඇවිද ඇවිද ඉන්න පුළුවන් හිතේ රාගය තියෙන්න පුළුවන්. නැත්නම් හිතේ තව කෙනෙක් මරණ තරම් ද්වේෂය තියෙන්න පුළුවන්. නීවර ධර්ම තියෙන්න පුළුවන්. ඒ නිසා සිල් රකින්න කෙනාට තේරෙනවා මේ කය සිල් ගත්තට හිත සිල් අරගන්නේ ඒක වෙනම කතාවක්. ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරන මේ කය වචන දෙක හික්මුව ගතට පස්සේ ඒ සීලේ කල්යන ගතියක්, අල්ලන ගතියක්, යාදන ගතියක් එන්න හිත යම් ප්‍රමාණයකට හික්මුව ගන්න ඕනේ. ඒකට කියනවා සීල ශික්ෂාවෙන් පස්සේන සමාධි ශික්ෂාව කියලා. ඒ සමාධි ශික්ෂාවේදී තමයි අපි අවශ්‍ය නම් ගිහිගේ අතහැරලා කැලේකට ගිහිල්ලා එහෙම නැත්නම් ශූන්‍යාකාරයකට ගිහිල්ලා හිත අපි සාමාන්‍ය සමත භාවනාව කියලා කියන සමාධි ශික්ෂාවට එක අරමුණක බඳිනවයි කියන කතාව. ඉතින් මේ පළවෙනි දවසෙත් අපි මතක් කරා අපි මෙතන කරන්නේ ඒ සමාධි ශික්ෂාව තමයි අපි මේ සිල් අරගෙන එක ශාලාවක ඉඳලා භාවනා කරනකොට අපි උත්සාහ කරනවා ඒකෙදී එක අරමුණකට හිත බඳිනවා වෙනුවට හිත යන්නේ කොයි අතරද කියලා බලන අතරේ පුළුවන් නම් හිත ගන්න පුළුවන් නම් අහුම්කම් දෙනවා නම් කී කරුණා ආම්බම් කරගන්න පුළුවන් නම් මේචල් කරගන්න පුළුවන් නම් හේම කරගන්න පුළුවන් නම් කියන ඔන්න ඉන්න කය බලපන් නැත්නම් ආස්වාස් ප්‍රසවාස බලපන් ඒක සීල ශික්ෂාව නෙවෙයි ඒක ඉන්නේ සමාධි ශික්ෂාවේදී ඉතින් මේ ටික මේ කයට හිත ගන්නා තෙක් ටික චූල ශුන්්‍යත සූත්‍රයේදී ਸਰවචාන්සේ ශුන්්‍යතාවක් හන්ති කියන වචනයට දාලා උගන්වනවා. අපි එදා පළවෙනි දවසේ මතක් කරපු විදිහට gedaraක ඉන්නකොට අපට මනුස්යන් පිටිපස්ස සංඥා තියෙනවා, හරක බාන පිළිවන් සංඥා තියෙනවා, රත්තරම් මිනිමුතු පිළිවන් සංඥා තියෙනවා, චංචල නිශ්චල දීපල පිළිබඳව ඒවට මොනවා හරි වෙච්ච ගමන් හිත සැලෙනවා. හිත දුක් ගන්නවා. දුක් පීඩා ගන්නවා. ඉතින් ඒක දැනගෙන අපි එකෙන් වෙන් වෙනකොට අපි අරණ්‍යයක් තෝරා ගන්නවා, ගහක් මුල තෝරා ගන්නවා, ශූන්‍යාකාරයක් තෝරා ගන්නවා. එතකොට ඒකට මේ ශූන්‍යාකාරයට යනකොට ශූන්‍යාකාරයේ හිත බැඳුනොත් අපි එදා විශ්වෙන්ද මෙහි ආවයි කියමු. විශ්වෙන්ද ආවට පස්සේ ඔන්න කැලේකට ආවා. දැන් මේ කැලේට ආවා හොඳයි. ඒක පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති කියන වචන හතරක් බුදුහාමර පෙන්වනවා. මං ආපු එකට নিমগ্ন වෙනවා. අනේ හොඳයි ඉඳලා ඉඳලා තමයි මට මේ කැලේකට එන්න හම්බුනේ කියලා ඒක පක්ඛන්දනේ කියලා කියන්නේ වතුරක් නැගිටලා වතුරට බහිනවා වගේ එකක්. පසීදති ප්‍රසාදයටපත් වෙනවා. ඊට පස්සේ සම්තිට්ඨති මේක පිස්තාවරයි මේක මම ඉන්න ඕනේ. මේකේ තියෙන කාලතරණ බලන්න දිනචරියාව බලන්න මම මේකේ ඉස්තාවර වෙන්න ඕනේ මේකේ මේ පදිංචි වෙන්න ඕනේ අදිමුච්චති යන්තම් හිත හිත හිටපු විදියට ඔන්න ගිහි ගිය අතාරින්න පුළුවන් වුණා කියලා කෙනෙකුට මේ ආපේක පිළිබඳ සතුට ඇති වෙනවා. තව කෙනෙකුට මේකේ අල්ලි කරදරයක්. මේක රැට කන්න දෙන්නෙත් නැහැ, කතා කරන්න දෙන්නෙත් නැහැ. මල හොන්තුාව ගෙදර හිටියානම් පුදුවිට කාලා බුදියන්න තිබ්බා. මේක ඒකත් නැහැ කියලා මේ පක්කන්ද තිපසීදති අදිමුච්චති සම්තිත්‍ත්‍ති නැහැ. ඉතින් මේ මිනිස්සයා තාම ඉන්නේ ගෙදර. කඳ මෙහි ඇවිල්ලා හිටියට කය හිත තියෙන gedara එයාට gedara ප්‍රශ්න ඉවරයක් නැහැ තාම. තාම මෙහි හිටියට gedara ප්‍රශ්න කල්පනා කරගෙන ඉන්නවා. යම් කිසි කෙනෙකුට මේකේ හිත පසීදති පක්ඛන්දති තන්තිත්‍ති අදිමුච්චති කියලා ආවන බුදුරජාන්ස කියන ඒ මනසට දැන් gedara ප්‍රශ්න පිළිබඳ හිත ශූන්‍යයි. දැන් මේ අරන්නේ ඉන්න එක පිළිබඳව යම් යම් ප්‍රශ්න තියෙනවා. නමුත් මේ අරන්නේ ප්‍රශ්න ටික නිසා නැත්නම් අරණේ ප්‍රශ්න ටික නිසා gedaraක තියෙන හුඟක් ප්‍රශ්න මේකේ පහසුවෙන් ඉන්න ගතිය නිසා මේකේ සතුටු වීම නිසා නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා අරණ්‍යයේ ඉඳගෙන කයට හිත ගත්තයි කියලා හිතමු. කයට හිත ගත්තට පස්සේ යාර පේනවා කය හිත හිටින්නේ නැහැ. කිව්වට හිත හිටින්නේ නැහැ. ඒක ඉතින් ආයාස කරලා කරලා කරලා කරලා ඒක කයේ තියෙන වායෝ පොට්ටබ්බ ධාතු නැත්තම් පාඨවි ධාතු එහෙම නැත්තම් ඉඳගෙන ඉන්න කය දැක්කට පස්සේ ඒකේ හිත හිටියට පස්සේ අර වගේම පක්ඛන්දති පතීදති සම්තිට්ඨති අදිමුච්ඡති කියන වචන හතර පාවිච්චි වෙනවා. කයට හිත ගන්න පුළුවන් වීම පිළිබඳව සතුටක් ඇති වෙනවනම් ඒකේ හිත নিমগ্ন වෙනවනම් ඒකේ හිත පටල වෙනවනම් අනේ මගේ කයට හිත ගන්න පුළුවන් නිසා gedara dore තිබුණු ප්‍රශ්න මගෙන් අයින් කරගත්තා. නැත්නම් ඊමම ශූන්‍ය වුණා. මේ අරණ්‍යකට ආවට පස්සේ තියෙන ප්‍රශ්නත් දැන් ශූන්‍ය වෙලා දැන් තියෙන්නේ කයේ හිත කයට සීමා වෙලා. ඒකට සතුටු වෙනවා කියන එක හරිම අමාරු දෙයක්. බැරිකම නෙමෙයි තියෙන්නේ මේකට සතුටු වෙන්න අපි දන්නේ. ඒ මොකද අපි හිතනවා මේ කයට හිත ගැනීම නිසා අපිට ලොකු සතුටක් ලැබේ ලොකු ආඩම්බරයක් ලැබේ ලොකු තෑග්ගක් ලැබෙන්නේ නැහැ. කයට හිත ගත්තට පස්සේ මල හොන්තුාවක් කරදරයක් දැනෙන්නේ. කය ඇතුලේ තියෙන රුස්සන් නැති ගතියක්. බුදුරජාණන් සඳහන් මේ රුස්සන් නැති ගතිය තිබුණ බව දැනගෙන ඒකේ සතුටු වෙන්න කියන්නේ මොකටද? මේකේ කය හිතේ මේ කයේ හිත පිහිටියොත් ගමක දොරක දතර දොරන ප්‍රශ්න නෑ මට. අරන්නේ සම්බන්ධ ප්‍රශ්න නෑ. මේකේ ප්‍රශ්නයක් තියෙනවා නමුත් ඒක පුංචි. ලෝකයක් ප්‍රශ්නත් එක බලනකොට පුංචි. එතකොට යම් වෙලාවක මගේ හිත කයට ආවා. නැත්නම් අපි කියන සතිය පිහිටියා. මම දැන් මෙතෙන්ට ආවා කියලා දැනගෙන ඒකේ පක්කන්දති කියන විදිහට නිමග්න වෙනවා නම් හිත පසීදති කියන විදිහට ප්‍රසාදයටපත් වෙනවා නම් සම්තිත්‍ත්‍ති කියන එකේ පටල වෙනවා නම් අනේ යන්තම් හිත මිදුනා කියලා සතුටු වෙනවා නම් ඒ කෙනාට කියනවා බුදුරජාණන්සේ කියනවා මේ මිනිස්යාට දැන් කල්පනා කරලා කියන්න පුළුවන් මේ ග්‍රාම සංඥාවෙන් හිත මිදුනා මගේ හිත ශූන්‍යයි අරණ සංඥාවෙන් හිත මිදුනා ශූන්‍යයි දැන් තියෙනවා කාය සංඥාව ඒක ටිකක් කරදරයි නමුත් ඒ ප්‍රමාණයකින් මේ කයේ සංඥාවට වැදගෙන ඉන්න තාකල් අර මිදිච්ච ශූන්‍ය කරගත්ත ග්‍රාම සංඥාව නැහැ අරඤ්‍ය සංඥාව නැහැ කියලා යා මේ පුංචි කරදරය දරාගෙන ඒකෙන් ඇතිවෙච්ච අර විශාල කරදර රාශිය මේ පුංචි දෙයට වාංගු කරලා අයින් කරගත්ත ගන්න එක යෝනිසෝ මනසිකාර. ඒක බුදුහාමුදුරණ දෙන්න බෑ. තෑග්ග දුන්නට බාර ගන්න එක තමන්ගේ වැඩේ. එතකොට ඒකේනා මේ කයට හිත ගැනීම නිසා වායෝ පොට්ටබ්බ ධාතුව කියන මේ ආනපාන හිත ගැනීම නිසා දැන් රූප ධාතුවක් අල්ලගෙනයි අර කාම ධාතුව ප්‍රතිස්ථාපනය කරන්නේ. කාම ධාතුව කියලා කියන්නේ gedara doral පිළිබඳ ප්‍රශ්න, හරක බාන පිළිබඳ ප්‍රශ්න කාම ධාතුව. දැන් රූප ධාතුවකට ආවා. මේ රූප ධාතුවට ආවට පස්සේ මේකේනා මේකේ ප්‍රසාදයටපත් වෙන්නේ නැත්තම් මේක නා මේකට බැස ගන්න නැත්තම් හිත මෙහි පట్టල වෙන්නේ නැත්තම් මේකත් ශුන්්‍යතාවක් හන්තියක් බව දන්නේ නැත්තම් ඒක නානෝ ඉතින් කය ගත්ත තමයි ඉතින් දැන් මොකද කරන්නේ කිය. අගේ කරන්න දන්නේ ඒ අගේ කරන්න දන්නේ නැත්තම් අගේ කරන්න දන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. මොකද මේ කයට හිත ගත්තට හොඳ දෙයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේකේ හිත දකින්න හම්බ වෙන්නේ තාම කරදරයක්, දරතයක්, විඝාත පරිලාහයක් තමයි. නමුත් එයාට තියෙන ඕන සාපේක්ෂ වටිනාකමක් මේ කරදරය දන්න නිසා ගමක කරදර අරණ්‍යක කරදර මට නැති වුණා. දැන් දන්න කරදරයක ඉන්නේ විශාල කරදර රාශියක් මේ නිසා මගේ හිතට එන්නේ නැහැ කියලා. අන්න මේ ටික දැනනවා කියන එකයි භාවනා කරනවා කියන එකයි දෙක. කොච්චර භාවනා කරත් කයට හිත ගැනීමයි ලෝකේ තියෙන ලොකුම පිංකම කියලා කාට හරි තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මං කියන අපේ වැඩමුළුව 100%ක් සාර්ථකයි. ඒක අමාරුයි. කායට හිත ගන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. ගත්තට අපි හිතාගෙන ඉන්නවා මේ ලොකුම පිංකම වෙනවනම් බෙර ගහන්න වෙන එපාය. ගිජ්ජි හෙල්ලෙන්න එපාය. කොඩි තියෙන්න එපාය. සෙනගෙන්න එපාය. දාඩිය ගඳ ගහන්න එපාය. හඩු ගඳ තියෙන්න එපාය. මොකද අපිට පිංකම දන්නේ බෙජ්ජි සද්දෙත් එක්ක. පිංකම් දන්නේ බෙර ගැහිල්ලත් එක්ක. ඒ නිසා මේ කායට හිත ගැනීම පිංකමක් කියලා කොහොමඩක්වත් පිළිගන්න කැමති නැහැ. මේ සකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට වෙලා තියෙන එක මම මේ කියන්නේ. අපි හිතමු ඒ බෞද්ධකමින් එච්චරම පිරිහිච්ච නැති මිනිස්සෙක් කියලා. අනේ මේ මටත් පුළුවන් මේ කාම ලෝකයක් අතල්ලා රූප ලෝකෙට එන්න. නැත්නම් මේ රූපේ සමාදන් වෙන්න. මට බැරිද මේ ගත්ත සමාදානේ මේ රූපෙට ගත්ත හිත වැඩි වේලාවක් පවත්තන්න. වැඩි වේලාවක් පවත්තන්න හිත ආවනම් ඒ Tamanට පුළුවන් හැකියාව අගය කිරීමක් අනුමෝදන් වීමක් සමාදන් වීමක් සිද්ධ වෙනවා. මේක මේ මේ මේ සබාවේ ඉන්න පිරිසි මේ සමාදන් වීම මේ අනුමෝදන් වීම දෙන්නේගේ සමාන නැහැ. අපි එක බත්තලිය බත් කෑවට ඔක්කොම සුදු ඇඳගෙන හිටියට ඔක්කොම අට සිල් ගත්තට ඔක්කොම එකම තාලාවෙ ඉඳගෙන හිටියට මේ චිත්තක්ෂණයේ උපයපු එක මේ කයේ හිත පවත්තලා මම දැන් මෙතන ඉන්නවා. නැත්නම් ආස්වාසි ආස්වාසි බව දාන්න. ප්‍රසවාසි ප්‍රසවාසි බව දාන්න. අනේ මේක මේ වටිනා දෙයක්. මේකට ක්ෂණ සම්පත්තිය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේක මේක තමයි මගේ ජීවිතේ මම කරගත්ත ලොකුම දේ කියලා ඒක පිළිගන්න ගතිය අනුමෝදන් වෙන ගතිය සමාදන් වෙන ගතිය එළඹ වාසය කරන ගතිය අතින් අපි හුඟක් වෙනස් ඒ නිසා එවැනි මතිමතාන්තර වලට කියනවා භින්න රුචිකත්වයේ කියලා අපේ රුචිකත්වය හරි වෙනස් මේ භින්න රුචිකත්වයේ ඇති කෙනෙකුට ඊගාව පාඩම කියලා දෙනවයි කියන එක ලේසි නෑ ඒ මොකද දැනටමත් ඉන්නේ අපි විසම තලයක ඒ නිසා අපි හිතමු මේ දේශනාව ඉදිරියට යෑම සඳහා අපි යම් ප්‍රමාණයකට මේ කයට හිත ගැනීම ආස්වාද ප්‍රසආතයට හිත ගැනීම එහෙම නැත්නම් පිම්බීම හැකිලීමට හිත ගැනීම එහෙම තමයි ඇවිදින සක්මන් කරන කයට හිත ගැනීම වම දකුණ හිත ගැනීම ලොකුම බින්කම කියලා අපි තේරුම් ගත්තයි කියලා හිතමු. මෙහෙම ගත්තට පස්සේ අපි එතකොට අපිට ලැබෙන සතුටට හේතු වෙන්නේ මොකද්ද? අපි එතකොට කාම ධාතු අයින් කරලා රූප ධාතුක පටල වෙලා. සන්දි පසීදති පක්ඛන්දති සම්තිට්ඨති අදිමුච්චති මම දැන් පටල වෙලා මම දන්න පුළු පුළුවන් වෙලාවේ පරියන්ක හෝ වේවා සක්මණේ හෝ වේවා ඉදිනදා වැඩ කරනකොට හෝ වේවා මගේ කයේ යත යතව කායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානාති යම් යම් ආකාරයකට කය තියෙන්නේ ඒ ඒ ආකාරයෙන් මම කය තේරුම් ගන්න. ඒ කියන්නේ ඉරියව්ව තේරුම් ගන්න. ආනේ තත්ත්වයට යා ගියා නම් එයාට ඒ කයේ හිත පවත්තන තාක් කාම ධාතුවෙන් කරදරයක් නැහැ. හැබැයි රූප ධාතුවේ මේ කයේ හිත පැවැත්වීමේ කරදරේ තියෙනවා. හැබැයි ඒක ආගමානුකූල කරදරයක්. ධර්මානුකූල කරදරයක්. ඒක ලාභ සත්කාර හොයන්න කරන කරදරයක් නෙමෙයි. කාටවත් අnder පාන්න කරන කරදරයක් නෙමෙයි. බුද්ධ ආදී උත්තරමන් වහන්සලා කරපු පිළිගත්ත කරදරයක්. මේන්න මේ විදිහට ඉඳලා ඒ කයේ හිත හිටීම නැත්නම් ආශ්‍රව ප්‍රසවාසයේ හිත හිටීම නැත්නම් සක්මනේ හිත හිටීම දිහා සාදරයෙන් බැලුවොත් ওই කියන පසීදති කියන වශයෙන් බැලුවොත් පේනවා මේ බලන කය නැත්නම් අපි කියමු කය වෙනකොට ආස්වාස ප්‍රස්වාස කය කියලා ආස්වාස ප්‍රස්වාස කය අර කාම ධාතුවෙන් කරදර නැතුව සාදරව බලනකොට මේක සීග්‍රින් වෙනස් වෙමින් යන බව තේරෙනවා කියන එකට අලුතෙන් කියන්න දෙයක් නැත්තේ ඒකේ සීග්‍රික වෙනස් බව වෙන බව දකින්න අර කාම ධාතුන්ගෙන් හිත ශූන්‍ය වෙච්ච එකේ ඇති වෙච්ච පිවිතුරුකම නිසා ඒක අගේ කරපු නිසා ඒකට එළඹ වාසය වෙච්ච නිසා පසීදති පක්ඛන්දති සම්තිත්‍ත්‍ති අදිමුච්ඡති කියන වචන ටික ඔය චූලසුඤ්ඤත සූත්‍රයේ සර්වත්‍යංශය සඳහන් කරලා තියෙනවා. ඉන්නකොට පේනවා දැන් මං ඉස්සරහින් තියාගත්ත කයේ ඉරියව්ව එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ විත මේකට කියනවා ආපాతගත වෙච්ච හිතකින් මුලිච්ච කරගත්ත හිතකින් අපි සිංහලෙන් කියනවා මූණට මූණ දාලා තියෙන හිතකින් මේක ලොකු ජයග්‍රහණයක් අම්මා අපටවත් කරගන්න බැරි වැඩක් කවම දහකවත් පොතකවත් අහපු නැති එකක් නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා අවුරුදු 2600කට පස්සේ මට ඒක sannivedana වුණා මම උත්සාහ කළා මට දැන් පුළුවන් කියලා කවදා හරි ඒක දිහා සාදර හැඟීමෙන් නැත්නම් ඒකට ලෑස්තිලා ගිය මනසකින් කය හෝ කයි ආස්වාද ප්‍රසවාස කය හෝ එතන වම දකුණ තියෙන කය දිහා බලන්න හිටියොත් ඒකේ ශීඝ්‍ර වෙනස අසත්පුරුෂයාට හරි දරතයක් බාටපත් වෙනවා. මේක බලන් ඉන්නකොට මේක ගොජ දානවා. සත්පුරුෂයාට ඒක විශාල ලාභයක්. මොකද සත්පුරුෂයා බලන්නේ මේකේ වෙනස් වෙන ගතිය තමයි. අනිත්‍යතා. හුත්වා අභාවත ඇතිව නැති වෙන ගති. එහෙම නැත්නම් විපරිණාමතා මේ එක එකෙන් එකකට එකින් එකට එකින් එකට එකින් එකට එකින් එකට මාරු වේ මාරු වෙන හැටි එයා දකින්නේ සෙල්ලක්කාරකම සත්පුරුෂයා අසත්පුරුෂයා දකින්නේ නැද්දකින් විතරක් දැන් මේ ආනපන බලන්න කිව්වා මේෙන් බලුව මේෙන් නැති වෙනවා මේක ඉඳපුවම ගොරෝසු වෙනවා ඉඳපුවම ඕනසියුම් වෙනවා වරික ප්‍රිය වෙනවා වරික අප්‍රිය වෙනවා වරික ළඟ පේනවා වරික දුර පේනවා වරික ඇතුළේ පේනවා වරික පිට පේනවා වරික මේන් තිබිලා පළච්චි යනවා පේනවා මෙන්න මේනවා පේනවා මෙන්න තියෙනවා පේනවා මේ විදිහ මේ ආනාපානයේ මේ විකෘති එතන සටහන් ආකාරමකට සංඨාන පඤ්ඤති ආකාර පඤ්ඤති දිහා බලලා මේක වාර්තා කිරීමෙන් තමයි දැනගන්නේ මේ යෝගාවචරය මේ කාරණාව අල්ලගත්තද කියලා. දැක්කට වාර්තා කරන්නේ නැත්නම් එයා ඒකට නොසලකා ඇරලා නිගරු කරලා. දැක්කේ නැත්නම් එයා තාම gedara හිට එයා මේ ඇවිල්ලත් නැහැ. කඳ මෙහාවට හිත තියෙන එකේ. ඒක නිසා මේ කය මේකට ගැනීම දන්නෙත් නැහැ. ඉතින් ඒ කොටස තමයි සාමාන්‍ය වැඩමුළුවකදී 90ක් විතර ඉන්නේ. මෙතන හිටියට කඳ මෙතන තිබුණට හිත gedර. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි. කලාතුරකින් කෙනෙකුට කඳයි හිතයි එක පෙළ ගැහෙනවා. මේකට පුංචි පන් නිදර්ශනයක් දෙන්නම්. එතකොට හිතා ගන්න පුළුවන් වෙයි. මේ ඇතාටයි ඌරටයි බෙල්ල හරවලා බලන්න බෑ. උන්ගේ කඳ කොතනද ඔළුවේ මේ පැත්තේ. උන්න මේ පරියට පුළුවන් අන්දක 180ක් හරවලා බලන්න පිට කෙලිම පිටිපස්සේ බලන්න පුළුවන්. මොන රටත් පුළුවන්. ඇතාට බෑ ඌරට බෑ. ඒ නිසා ඇතාගේ කඳ කොයි අතරද ඔළුවේ අතර තමයි. ඌට වුණා හත්තාව ලෝකනේ කියලා ඇතා සම්පූර්ණයෙන් හැරෙන්න ඕනේ බලන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ බැලීම හත්තාව ලෝකනයක්. බුදුරජාණන්සේ කවදාකවත් අපි වගේ බෙල්ල හරවලා බලන්නේ බෙල්ල හරවා බැලීම ක්ලේශයක් කියලා කියන්නේ. බලනවනම් කෙලින් බලාපන්. නමුත් ත්‍රිවිලර කෙලියලා තියෙනවා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔය ලස්සන කියලා ලියලා තියෙනවා. කෙලින් බලනට වැඩිය සයිඩ් එකෙන් බලනකොට නෙතංග නෙතංගින් බලනකොට නුරා වැగిරෙනවනේ. බුදුරජාණන්සේක එහෙම කන්නේ මේ නිසා ඇතාගේ මේ ගතිය හත්තාව ලෝකණය ඌරගේ ලකුණ බුදුරජාණන්සේ කියනවා සතිය කියන්නේ ඇත් ගෙලට උපමාවක්. ඇත් ගෙල හැම වෙලාවෙම ඔළුවයි කඳයි එක එල්ලේ තියලා දෙන්නේ. ඒ නිසා සතිමන්ත කෙනා කය කොතනද යන්නේ එතනයි යා සතුයි පිරන්නේ මම මෙතනින් ආවටපද ගෙදර ගැන කල්පනා කර කර ඉන්නේ අතීතය ගැන කල්පනා කර කර ඉන්නේ කල්පනා කළත් අගේ කරන්නේ කල් අගේ කරොත් දැනගන්නවා කෙලෙසයක් ඒ කියන්නේ සතිය පట్టල නැහැ සති ප ဋ ාණි නැහැ පිහිටලා නැහැ. ඒක අඩලෙට හිටලා තියෙන. ඉතින් යා උත්සාහ කරනවා පුළුවන් තරම් ඒක වුණාට අගය කරන්නේ නැතුව පක්කන්දති, පසීදති, සම්තිට්ඨති, අදිමුච්ඡති කියලා අනේ කැලියට ආපේක ලොකු දෙයක්. අරමුණේ හිත හිට ලොකු දෙයක්. දැන් මේ හිත පිට යන එක නතර කරන අරමුණ පුළුවන් තරම් රස විඳින්න ඕන. අරමුණේ අලගිය මුලගේ විස්තර මේ තිබිලා මේක බාට ආකාර වෙනස් වෙන හැටි, සටහන් වෙනස් වෙන හැටි මේකට ගිය ගමන් මෙයාගේ හිත ලෑස්ති කරනවා මේ කාම ධාතුත් ගෙවම් කරලානේ දැන් මේ රූප ධාතුවට ආවේ අපි දෙන නිර්කර්තයන් හැටියට දැන් මේ රූප ධාතුවේ ඉඳලා මෙයා සුදුසුකම් ලබනවා අරූප ධාතුවට යන්න. එහෙම නැත්නම් අරූප භවයට යන්න. මෙන්න මේක තමයි අද දවසේ අපි මාතෘකා කරන්න හදාන්නේ. යම් වෙලාවකට යෝගාවචරයට කරන ලද ප්‍රයත්නයේ නිසා තමන්ගේ කයට නැත්නම් ආස්වාස් ප්‍රසවාස කයට එහෙම නැත්නම් වම දකුණට හිත ගිහිල්ලා ඒක අගේ කරන්න දාන්නවනම් ඒක එළඹ වාසය කරන්න දාන්නවනම් ඒකේ ඇති දේ ඇති හැටියට කාට හරි කියන්න තරම් හොඳට සාකි දෙන්න දන්නවනම් වැඩි කල් යන්නේ යෝගාවචරයට මේ බලාන බලන්න හදන විස්තර කරන්න හදන අරමුණ හැඩ වෙතල වෙනස් වෙන හැටි එකින් එකට එකින් එකට මාරු වෙන හැටි ඒක කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට යාට තේරෙනවා මේ ආස්වාද ප්‍රසවාසය ආද බැලුවොත් දෙකේ ළඟ දුර සුචි අරුචි ගොරෝසුසියුම් ඇතුළ පිට අතීත නාගත වර්තමාන කියලා විවිධ හැඩතල තියෙනවා. දැන් දවල් අපි කරපු සාකච්ඡා තිබෙනේ හැම එකක්ම එනකොට යෝගාචර සැක කරනවා බය වෙනවයි කියලා කියන්නේ යා අරමුණට සාදර නැහැ. අරමුණේ විවිධ හැඩතල දැකීම වැරද්දක් කියලා හිතනවා. ඒක ඒකට සාදර වුණා නම් යාට එන්නෙන් සතුටක් ඇති වෙනවා මං ඊයේ දැක්කේ නේ ආනපනේ මේ හීන අවස්ථාවයක නැත්නම් අප්‍රිය අවස්ථාවයක නැත්නම් රුචි නැති අවස්ථාව අද මං දැක්කා එහෙම නැත්නම් ආනාපානයේ ආස්වාසිය ආස්වාදයක් වෙන වෙලාවක් වෙනවා බලන්න ඉන්නකොට බුද්ධම සතුටක් එනවා ඒක තමයි ප්‍රණීත අවස්ථාව ප්‍රිය අවස්ථාව මිහිරි අවස්ථාව තව ලග්න අමිහිරි ඒ දෙකම වෙච්ච නැති කෙනෙක් මේකේ නෑ. නමුත් දෙකම බය නැතුව වාර්තා කරන්න පුළුවන් නම් එයා දන්නවා මිහිරි අවස්ථාවත් වළංගු ආකාරයක්. අමිහිරි අවස්ථාවත් වළංගු ආකාරයක්. ගුරුසු අවස්ථාව සියුම් අවස්ථාව ඇතුළේ අවස්ථාව පිට අවස්ථාව දුර අවස්ථාව ළඟ අවස්ථාව මේ ඔක්කොටම ඉඩ දුන්නොත් නැත්නම් මේ ඔක්කොටම සාදර වුණොත් මේ ඔක්කොටම එළඹ වාසය කෙරුවොත් මේ ආනාපානට කරන අනුග්‍රහයක් කියනවා ඒක ආනාපාන සති භාවනා කරන අනුග්‍රහයක් මේ ධක්මන්ටත් ඔච්චරයි. ඉරියවටත් ඔච්චරයි. මේ අනුග්‍රහය ලැබුණොත් මේ ගොරෝසුවට තිබුණු ආනාපානයේ සියුම් වෙන එක ਸਰවචනාංශේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස් දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති දීර්ඝ වශයෙන් ආස්වාස කරනකොට දීර්ඝ වශයෙන් ආස්වාස කරනවා කියලා වැටහෙනවා දීර්ඝයෙන් ප්‍රසවාස කරනකොට දීර්ඝ ප්‍රසවාස කියලා වැටෙනවා. එතකොට ඊගාට වෙනවා ක්‍රමයෙන් මේක රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජාන දැන් මේ අර දීර්ඝ ආස්වාසිය දැන් කෙටි ආස්වාසයක් බාටපත් උනා අර ගොරෝසු අරමුණ සියුම් වුණා ඒ සියුමේම විවිධ පැති වලින් වෙන්න පුළුවන් මෙන්න මේකට අනුග්‍රහ කරන්න බෑ යෝගාවචරයට දීර්ඝ ආස්වාසයම තමයි හොඳ එක සියුම් විච් එක වැරදි කියලා හිතනවනේ මේ ගොරෝ ඕලාරිකෝ තිබුණක සියුම් වෙනකොට අයියෝ මයිලඟ තිබුණු මේ මේ තුනී වැලි ටිකක් අතේ තියනකොට අතේ ඇඟිලි ඇලිකෙන් බැක් කරනවා වගේ මේ හොඳට තිබුණු ආනාපානේ මේ දැන් නැති වුණානේ මේ මගේ සීලේ කැඩිලාද මේ මගේ සද්ධාව නැති නිසාද මේ මගේ සතිය නැති නිසාද කියලා අනන්තවත් සැකේනවා නමුත් කමඨාන සුද්ධ කරන සුද්ධ කරන මේ රූප ධාතු වල ඉඳලා අරූප ධාතු යන පාරේ තියෙන මග සලකුණු හැතැම්ම කණු. ඒක නිසා මේ ගොරෝසු උනත් හොඳයි. සිව් උනත් හොඳයි. ප්‍රිය උනත් හොඳයි. අප්‍රිය උනත් හොඳයි. ළඟ උනත් හොඳයි, දුර උනත් හොඳයි. ඇතුලේ උනත් හොඳයි. පිට උනත් හොඳයි. අතීත අනාගත වර්තමාන කොයි එකත් හොඳයි කියලා මේක බලාන හිටියොත් ඒ කියන්නේ හිත කරදර ගන්නෑ. හිත කලබල ගන්න. එතකොට මෙයා හිමීට හිමීට හිමීට ආනපන ඉතාම සූක්ෂම තැනකට යන්න පුළුවන්. අද ලියලා ලියුල් තියෙන ලියුම් වල තුන හතරක කියලා තිබුණා බලනකොට ආනපන මෙහෙම සංසිඳුණයි කියලා. මේ සංසිඳෙන්න සංසිඳෙන්න ආස්වාසේ සහ ප්‍රස්වාසේ අතර තියෙන සුවිශේෂී වෙනස්කම් නැති වෙලා යනවා. ඒක හරි ලස්සන විපරිණාමයක් එතන තියෙනවා. පටන් ගන්නකොට ආස්වාද ප්‍රස්වාසයේ වෙනස්. පළවෙනි ආස්වාසයෙන් දෙවෙනි ආස්වාසෙත් වෙනස්. නමුත් මේක සිවුම් වේගන එනකොට සියල්ලම ඒ පෞද්ගලික සුවිශේෂ ලක්ෂණ හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. හැඳි ගෑවිලා දෙකම නැත්නම් ආශ්‍රව ප්‍රසවාස දෙකම කම්පන වේගය, චංචල වේගය, ශක්තියක් වශයෙන්, ගොජයක් වශයෙන් ඔහේ තියෙනවා. හුස්ම ගන්න බව දන්නවා හැබැයි මේක ආස්වාසයද ප්‍රස්වාසයද කියලා හොයාගන්න පෙර විදිහට මේක සිවුම් වෙනවා. අන්න එතන මේ මායාකාරී තැන ඒකට එනකොට යෝගාවචරය මේ ගොරෝසුවට හොඳට මේ ආස්වාස මේ ප්‍රස්වාසය කියූප එකයි මේ තුනී වෙලා තියෙන්නේ ඒ අතර ආපු පාර මගතොට විස්තර සතිය ඉතිහාසය හොඳටම දන්නවනම් සැකෙන්නේ නැහැ. ඒ නිසා අල්ලගත්ත සතිය දිගට ගෙනියන්න. නමුත් අපේ සතිය කැඩෙනවනේ. කැඩිලා බලනකොට ඕන ආනපන සිුම් වෙලා. ඉතින් ඒකට සැකයක් හිතනවා මේ සතිය නැති වෙලාද? සීල කැඩිලාද? සද්ධාව නැති නිසාද කියලා. ඉතින් යාට කරන්න තියෙන ආයසරයක් සත්‍ය ගොරෝසු ආනපන ඉඳලා සියුම් වෙනකම්ම බලන් ඉනකොට හිතනද යම් වෙලාවක හිත නැත්නම් භාවනා හිත ආස්වාසිය මෙතෙක්ල් තියෙන බව දැනගත් එක දැන් ආස්වාසිය නැති බව දන්නවයි කියන එක. ඒක බොහොම සූක්ෂම කාරණාවක්. ආස්වාසිය තියෙනකොට දැනගන්නේ ආස්වාසිය උණුසීතලයි ප්‍රසවාසිය උණුසුමයි නාත් නාතේ පැත්තේ වදිනව නැත්නම් උඩුතොලේ වදිනව ආසාසයේ දිගයි කොටයි. දැන් හිතන්න ආසාසයේ තුනී වෙලා ඒකෙම ඇහක් පිට ඇහක් තියන බලනකොට බේනවා දැන් ආස්වාසේ නැති බව දන්නවයි කිය. මෙන්න මේක හරියට යෝගාවචරයට ආඩම්බරෙන් වාර්තා කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට හොඳ පිනක් තියෙනවා. භව සම්පත්තියක් තියෙනවා. එයා රූපය ගෙවම් කරන හැටි දන්නවා. රූපේ ගෙවම් වුණාට බය වෙන්නෙත් නැහැ. තක්මුකු වෙන්නෙත් නෑ. ඒකට අනුග්‍රහ කරන්න දාන්න. එතකොට දන්නවා මේ දැනෙන, හැපෙන, කම්පන, චංචල, උණුසුම්, සිසිල් ආදී මේ ධාතු ගුණ හොඳට පිනිච්ච ධාතු ගුණ දැන් ක්‍රමයෙන් තුනී වේගන යනවා. මේකට අනුග්‍රහ කරනවා කියන එක ලේසි නෑ. මේ වැඩේට අපි උදව් කරනවා කියන එක සැපසලසලා දෙනවයි කියන එක ලේසි නෑ. මොකද අපි මෙතෙක් කල සංසාරේ පුරාවට ගිරුවේ එකතු කරන එක. රැස් කරන එක සංස්කාර වලට තනි වචනයක් තමයි එකතු කිරීම. දැන් මේ යෝගාවචරය කරන්නේ ගෙවෙනවා. ගෙවෙන එකට සාදර වෙලා ගෙවීමට උදව් කරනවා. අනුග්‍රහ කරනවා. සැප කරනු සලසනවා. මේක ඉතින් සංසාරට එක සැරේ කරන්න ඕනේ. මුළු සංසාරෙටම එක සැරයක් කරන්න ඕනේ. හැබැයි ලක්ෂ වාරයක් අපිට කරන්න වෙනවා කරන දේ මුළු හදින් කරන්න නැති නිසා. මුළු හදින්ම සාදරෙන් මේක කෙරුවොත් තේරෙනවා මේ මෙතෙක්කල් රැස් කිරීම සඳහා අනන්ත සංතරයක් දඟලපු මම දැන් ගෙවෙන ආස්වාස ප්‍රසවාසයේ දැකලා ඒක ජයග්‍රහණයක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලස් කැපීමක් කියලා තේරෙනවා කිය. එතකොට සරුවචනාංශය කියනවා මේ මිනිස්සයා දැන් මේ භාවනා කරන කෙනා අමනසිකරිත්වා මනුස්ස සංඥං අමනසිකරිත්වා අරඤ්‍ය සංඥං අමනසිකරිත්වා පඨවි සංඥං ආකාසානං ඡායතනම් පටිච්ච සංඥා ආකාසානං ඡායතනේ සම්බන්ධ සංඥාව එළඹ වාසිය කරනවා කියන්නේ. ඒ කියන්නේ දැනෙන රූපේ ආස්වාද ප්‍රසආස රූපය ගෙවෙන කම්ම බලනවා. ඒත් තව මේකේ ගෙවිලා ගෙවිලා රිට්ටයි හඳයි කියලා ඒකත් බල්ලා ඒකත් ගෙව්වට පස්සේ එහාට ඒ වෙලාවේ මේ දැනෙන හිස්තන මේ අවකාශයේ දකින්නකොට කවදාකවත් gedara dore අඹදරුවන් පිළිබඳ ආරක බාහන පිළිබඳ රත්තරම් මිනිමුතු ගැන හිතේ හිතින්න බෑ. හිතුවොත් මේකට යන්න බෑ. ඒ නිසා යාට පස්සේ දවසක තීරුම් ගන්න පුළුවන් මේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවීමට සාදර වෙලා අනුග්‍රහ කරලා ඒකට සැප කරුණු සලකන කෙනාට මනුස්ස සංඥාවල් ගැන කතා කරන්න බෑ. අතීත අනාගත අත්තන මෙතන වල් ගම්මැදි හැලී වල්පල් කතා කරන්න වෙලාවක් නැහැ. ඒ වගේම අරඤ්‍ය සංඥාවක් නැහැ. එයා කොහේ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. මේ ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. ඒ විතරම අර අල්ලගත් ආස්වාස් ප්‍රසවාස වායෝ දහතුවත් නැහැ. දැන් මේ කය කියලා තිබුණ හැප්පෙන තැන දැනෙව එව්වත් නැහැ. නමුත් එයා දන්නව නැති බව. එයා දන්නව දන්නේ නැති බව. ඒ කියන්නේ දැන් හතර මහා ධාතුන්ගෙන් වෙන් වෙලා ධාතුන් අතරමැද තියෙන පරිචින්න අවකාශයට හිමීට හිත යනවා. ඉතින් මේක සමත භාවනාදී කරන්න කියන්නේ සමත භාවනාදී උගන්වන මේක වෙනම ක්‍රමයකට ක්‍රමවේදයක් තියෙනවා. අපි කසින භාවනා කරනකොට අඟල් 14ක විතර විස්කම්බයක් ඇති රවුමක් කපනවා. කාඩ්බෝඩ් එක කපනවා. ඒකල ඒකේ නිල් රෙදි කෑල්ලක් බඳිනවා. බඳපුවම නිල් පාට අඟල් 14ක විතර කවයක් රවුමක් හැදෙනවා. ඒක සුදු පිටියක මීටරයක් විතර උඩින් පිටිය හයි කරනවා. හයි කළ මීටර එකමාරක් විතර ඉස්සරහින් වාඩි වෙලා අර සුදු පිටියේ පේන අර නිල් පාට රවුම දිහා නැවත නැවත නීලං නීලං නීලං නීලං නැත්නම් නිල් පාට නිල් පාට නිල් පාට නිල් පාට කික බල බල බල බල ඉන්නවා. බලබලා ඉන්නකොට මේක මේ හිතේ තියෙන නේද දෘෂ්ටි පැවැත්ම කියලා එකක්. යම් ආලෝක දෙයක් අපේ හිතට දීලා ඇස් දෙක වහපු ගමන් ඒකේ ඡායාව හිතේ හිටිනවනේ. ඔය ඇහැ ගැන උගන්නනකොට ඔය දෘෂ්ටි පැවැත්ම උගන්වනවා. ඒ වගේම මේව නීලන් නීලන් නීලන් නීලන් කියලා මේක තියා බලාන ඉඳලා ඇස් දෙක වෙවුවට පස්සේ ඔන්න හිතේ පේනවා නිල් පාට රව්. ඔන්න ටික වෙලාවක ඕක නැති වෙනවා. ආයෙසරයක් බලනවා. ආයෙසරයක් බලාන ඉන්නවා අර හිතේ තියෙන පිළිඹිබුව ඡායාව ඒක උග්ඝහ නිමිත්ත කියලා කියනවා ඒක උගන්වනවා හිතට මේ මේ අරමුණ ඉස්සරහා ඉඳලා බලලා ඇද්දක වැව්වට පස්සේ මේක හිතේ හිටින්න මට්ටමකට නිකන් කොලයක් ලියනවා යට කාබන් කොලයක් තියලා ඒකට කාබන් කොලේ යට ලියාපෙකේ සේයාව ඇඳෙනවා මේ වගේ හිතේ ඇඳෙනකන් ඉඳලා ඉවරලා එතනම ඉඳගෙන හෝ වෙන තැනකට ගිහලා අද්දක වහගෙන අර හිතේ තියෙන ඡායාව අරගෙන භාවනා කරනවා කරනකොට කරනකොට හිත ඒ මේ තැන් වලට දුවන තියෙන අඩුයි අර ගත්ත උග්ඝහ නිමිත්ත කටයුතු කරන කරන යනකොට භාවනා කරලා පිං ඇති කෙනෙකුට නම් මෙහි හිත බඳිනවා මේකේ හිත අලවලා තියාගෙන ඉන්න පුළුවන් ගතියක් නැහැ ඔක්කොටම කරන්න බෑ පුළුවන් ඇත්තෝ ඇති එහෙම කර කර ඉන්නකොට යාට මෙහි යම් වෙලාවක මේ අරමුණෙහිම කාන්දමකට යකඩ කැල්ලක් ඇල්ලුවා වගේ අල්ලලා ඒකට හිත নিমগ্ন වෙනව පක්කන්දති කියන වචනේ තරම් පාවිච්චි කරනවා নিমগ্ন වුණා නම් එයාගේ හිතට කාමච්ඡන්ද ආදී නීවරණ එන්න බෑ. පළවෙනි ධානයේට හිත ගියා. අර තමන්ගේ හිතේ ඇති ඇඳිච්ච ඒ චිත්‍රයට හිත බැසගත්තා. කිඳා බැස්සා. නිමග්න වුණා කියලා කියනවා. ඊට පස්සේ යාට පුළුවන් ඒක දිගේ දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතර ධානය ආදී වශයෙන් ධාන වශී කිරීම කරත හැකියි. කෙරුවට පස්සේ ඒ රූප ධාන හතරක් ඒව තමයි රූප භව නැත්නම් රූප ධාතු කියලා තමත භාවනාවේ උගන්වන්නේ. ඊට පස්සේ කියනවා අර කසිනයේ නිල් සුදු පිටියේ තිබිච්ච කසින රවුම උගුලැවුවොත් ඒක එතනින් අයින් කරුවොත් එතන තියෙන අවකාශයට හිත දාන්න පුළුවන්ද කියලා. කටිනුග්ඝාටම අවකාශයේ කිසිනු උගුලු අවකාශය කියලා මේකට කියන දේ ඒක හිතින් කරන්නේ. දැන් ඉස්සෙල්ලා කෙරුවේ සුදු පිටියේ නිල් රවුමක් තියලා ඒකට හිත බඳිනවා. ඒක හුද්දට වශී කරගත්තා පස්සේ මේ නිල් රවුම ගලවලා එතන තියෙන අවකාශයට හිත දාන්න පුළුවන් ද බලනවා. ඉතින් පෙර කරපු පිං ඇති කෙනෙක් හෝ මේ උපදේශ නිතිපතා කරන කෙනෙකුට හිතින් අවකාශ මේ කසිනේ ගලවුවට පස්සේ තියෙන අවකාශය බලලා පෙනුනොත් අනන්තං ආකාසං අනන්තං ආකාතං අනන්තං ආකාතං කියලා මේ මේ පේන අවකාශයේ මේ රවුමේ මම ගත්තට මේ අනන්ත ආකාශයේ පුංචි පිළිඹුවක් තියෙන කියලා එහි හිත බඳිනවා නම් එයා දැන් හිත බඳින්නේ නැස්චාර්ථයක නැති දෙයක තිබුණු දේ උගුලලා දාලා එතන තියෙන හිස් අවකාශය මෙන්න මේක තමයි ඔය ආනපන සති වගේ භාවනාවක් කරන පිම්බීම හැකිලිම වගේ කරන කෙනෙක් ඒ ආස්වාද ප්‍රසවාසයේ ගෙවුනට පස්සේ පේන හිස්තන එහෙම නැත්නම් පේන ඉඩ පේන ඝර්ෂණ නැති తত্ত্বය පේන සැහැල්ලු ගතිය අර ආස්වාද ප්‍රසවාසයේ කියන පටවියාපෝ තේජෝ අයින් කරනවා අයින් කරපම හිස් තැනපේ හරියට මේ ශාලාවේ බැලුම් පාවෙන්න ඇරලා හයිඩ්‍රජන් බැලුම් දවස් තුන හතරක් ගියාම බැලුම් ඔක්කොම පොළොවට පාත් වුණාට පස්සේ දැන් අවකාශයේ මේ ශාලාවේ තියෙන්නේ හිස් තැන බැලුම් බල බල හිටපේ එකන දැන් බැලුම් නැතිදම බලනවා ආන්නේ වගේ යම් වෙලාවක මේ ආනපානෙ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න මේ රූප ධාතුව ගෙවිලා රූප ධාතු නැති අරූප කොටස හිස් අවකාශ මේකට කියනවා අජට අවකාශය කියලා. අජට අවකාශය කියලා කියන්නේ මේ ඇතිවෙච්ච මේ හිස්තනේ ගැටවදින්නේ යමක් තිබුණොත් තමයි ගැටුම් තියෙන්නේ ගැටවදින්නේ දැන් ගැටෙන්න තියෙන ගැටවදින්න තියෙන දේවල් ඔක්කොම ගෙවිලා දැන් දකිනවා අජට අවකාශය. අජට අවකාශය කියන අනන්ත වූ ගැටුමකට තුඩු නොදෙන්නා වූ නැස්චාර්ත වූ අභාව ප්‍රඥප්තිය දකිනවා. මේක හරි බයලවන සුළුයි. හරි පාලු කරන සුළුයි. හරියට රැහෙන් අයින් කරා වගේ. හරියට මුස්පේන්තු ගතියක් තියෙනවා කාලකන්‍යාට. එතකොට කියනවා පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ කියන උල්ලේ නාඩන සද්ද වගේ තමයි ඇහෙන්නේ. ඉතින් භාවනා කරන කට්ටියට සමත කෙරුවත් විපස්සනා කරත් මෙතෙන්ට හිත යනකොට මේ රූප ධාතු ගෙවන් වෙන මග දන්නවනම් කුරුසරති උනානපාණි මධ්‍යස්ත වෙනවා මධ්‍යස්තික සියුම් වෙලා දැන් තියෙන්නේ හුස්ම නැති බව දන්නවා. එහෙමනම් මේ සතිය පිහිටවල තියෙන්නේ අනාරම්මනේ අරමුණේ නෙවෙයි. ආරම්මනේ කියන්නේ ආනාපානේ නම් ආරම්මනේ නෙවෙයි. එතකොට අපිට පේනවා මේ සතියට පුළුවන් සතිය පටන් ගන්න ආරම්මනේ තමයි. නැත්තම් රූපයක් අල්ලගෙන තමයි. එනවා වෙලාවක් රූපේ ශිල්පීය ඥාන වැඩෙන්න වැඩෙන්න දක්ෂකම් වැඩෙන්න වැඩෙන්න අනාරම්මනේ සතිය පවත්වන ගතිය. ඒක හරියට මේ පොළොව දිගේ ගිය ආහත්‍යන්තරාව ඒ ධාවනපති කෙලවරදී වායුගත වෙනවා. ඝණයක ස්තරයක පොළොස්තරයේ පොළොස්තරයේ සමබර භාවයේ ගත්ත මේ ආහ්‍යානය ඒ වේගේ කැවුනට පස්සේ වාතලයක තරලයක ඒරෝඩයිනමික්ස් කියලා කියනවා ස්ථාවරේ ගන්නවා. ඒක හිතන්න බෑ මෙච්චර ටොංගාන තියෙන එකක් මේ හුලඟෙන් පොළොවට දරන්න පුළුවන් වෙයි කියලා. ඇත්තට මේ වෙලාවේ ඒ ඒ ඔය 5 star වගේ මේ ප්ලේන් එකක් ගන්න වෙලාවේ ඒ ජෙට් එක ඒ වෙලාවේදී විසිකරන පසට ජෙටිසනින් කරන විසිකරන වාත ධාරාව කොච්චරද කියනවනම් ඒ ලයිට් කණු දෙපැත්තේ තියෙනවා රණවේගයේ තියෙනවා ගලවලා විසි වෙනවා ඒවට වෙනමම ලයිට් කණු හයි කරලා තියෙනවා ඒ තරම් වේගයක් දූවිලි කඳුලක් තියන්න බෑ එම කාගෙන ආගිරි ගාගෙන තමයි මේක අර පොළවෙන් ඉස්සෙනවා මේ වෙනකොට ආශාන්තරවල යන කට්ටියගේ බඩ දණ්ඩ ගන්නවා ඉහළට යනකොට Papuai දන්නේ පහළට ගෙනකොට කියලා කතුරුන්චිලාල කවි තියෙන. ඒ වගේ කමාරුන්ට වමන යනවා මල සෙල්ලම්මට මෑනියන්ට දැනෙන්න අමාරුණා. ඒ මොකද මේ පොළවේ තිබිච්ච එක දැන් මේ වායු තලයකට ගත්තන ගන්නකොට මුළු සහලනවා. කලන්තය හැදෙනවා. පොඩි ළමයි ආගිරි ගන්නවා. ඉතින් ඉස්ලාම සැරේ නෑ පැවිදුණාට පස්සේ ඉස්ලාම සැරේ මම හිතනවා පැවිදිලත් නැහැ වෙන්නේ. අපි ඉන්දියාවේ ගියා. යනකොට නඩේ උගුරා හිටියේ නැහැ. එයා දෙවෙනි එක නතම හිටියේ. අපි කලින් ඉන්දියාවට ගිහිල්ලා හිටියේ. ඉතින් අපි කට්ටිය ගියාට පස්සේ මනසේ අහනවා ගියාට පස්සේ කී දෙනෙකුට කලන්තය හදුනද කියලා. මම කොහොනේ කාටවත් එහෙම කරදරයක් වුණේ නැහැ. අනේ ලොකු දෙයක්. මොකද මේ නඩවල සෑහෙට මේ අර පොළවෙන් උස්සනකොට අපිට මේ මේ ඒක පේනවා දැන් වාහනයක් ගිහලා ස්ලිප් කරලා පාරෙන් පැන්නයි කියලා හිතන්නේ ඇතුළේ ඉන්න මිනිසුන්ට පුදුමාකාර බඩ දැවිල්ලක් එනවා. දැන් අර පදනම නැහැ. ඒක නම් බය වෙන්න වටින වැඩක්. කන්දෙන් පල්ලකට වැටෙනකොට ඕක වෙනවා. එහෙම නැත්නම් මේ ලෑලි පොලෝ කෑනකොට ලෑල්ලක් කඩලා වැටෙනවා කියලා හිතන්න කකුල ගෑ වෙනවා. ඒක වෙනවා මෙතන. ඒ මොකද අපි අල්ලගෙන හිටපු පදනම, ඒ රූප පදනම අපිට ලොකු ආධාරකයක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන ඕම් බලාපන් ඔබ පෝරකයක් උඩ තියලා පෝරකේ ලෑල්ල හිමීට අදිනවා. ඉතින් මොකද වෙන්නේ? මන්ද වැටෙනවා බබා ඉවරයි. ඒක නේ මරණ දඬුවම කියන්නේ. දැන් මෙතන පෝර කියලා ඇල්ල ඇදලා පෙන්නව මොකක්වත් වෙන්නේ නැහැ. උඹ මේ බලබලා හිටපු ආනාපානෙ ගෙවෙනවා. රූපේ අරූපයක් බවටපත් වෙනවා. උඹ මේ වෙලාවේදී තියෙන සද්ධාවට තමයි සද්ධාව කියලා කියන්නේ. මේ වෙලාවට තියෙන සීලෙට තමයි සීල කියන්නේ. එහෙම නැතුව මේ මේ කොහෙද මේ මහමෙවුන අවුෙන්ට කියලා බුදු පිළිමේ ළඟ ඉඳගෙන අනේ මට සද්ධාව තියනවා කිව්වට ඒක බාහිර සද්ධාව. ඒක අමූලික සද්ධාව. මේ සද්ධාව තියෙන්නේ මම දන්නවා කාම ධාතුව. මම ඊ ගිවන් කළ රූප ධාතුවට ඒක ලොකු ජයග්‍රහණයක්. දැන් මේ උපයා ගන්නාලද රූප ධාතුවත් අරූප ධාතුවේ නාමයෙන් ගෙවම් කරනවා. මේ ගෙවම් කිරීම ප්‍රතිපදාවේ දියුණුවක්. මම මේකට ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ. මම මෙතනදී මගේ සීලය හොඳට පරිතද කරගන්න ඕනේ. ඒක තමයි ප්ලේන් එකේ එතෙන්ට යනකොට ඔක්කොටම කියනවා පරිතද කරගන්න කවුරුත් එපා ස්ටාෆ් එකත් යන තමන්ගේ තැන් වලට තනිකර කැප්ටන්ට ඕනේ පාලක ශක්තිය. කිසිම කෙනෙකුට දඟලන්න බෑ. හැබැයි මීටර් 100ක් ඉස්සුවට පස්සේ කරනවා හරි දැන් පටි ගලවන්න කැමති කෙනෙකුට වැසිකිලි යන්න පුළුවන්. ඕ තේ දෙනවා තව පොඩ්ඩකින් කියලා කියනවා. ඒ උස්සන වෙලාවේ උස්සන වෙලා කියලා කියන්නේ මේ රූප ධාතුවෙන් හිත උස්සනවා අරූප ධාතුවට. ප්ලේන් එක උස්සනවා. වායෝ ධාතුවට මේ පටවි ධාතුවේ තිබිච්ච ඝනස්තරයේ තිබුණ එක තරලයකට උස්සනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් බයිසිකල් එක පදින්න පුරුදු වෙනවා. මුද්දට හොඳට පුරුදු වෙලා තනි යති. ඒක පුංචි බයක් එනවා ඒතර. ඊට පස්සේ අත් දෙකම තැරලා. ඒ කරන හැම තැනකදීම යෝගාවචරගේ සෙල්ලක්කාරකම් මතුවෙනවා. බාල දක්ෂයෙක්ව බාල දක්ෂිකාවක් වඩටපත් වෙන්න ඕනේ. ඒක බැරි නම් ඒ කියන්නේ මේ රූප ධාතුවේ තිබිච්ච හිත අරූප ධාතුවට යනකොට අනිවාර්යයෙන්ම ඉහළට යනකොට පපුවයි දන්නේ. ඉතින් වක්කාර වෙනවා, කැරකෙනවා, කූඹි දුවනවා වගේ තේනවා, වැහිනවා වගේ තේනවා, උඩ යනවා වගේ තේනවා, ආලෝක තේරෙනවා. අම්බෝ කෙලවරක් නැහැ. ඒ ඒ එතකොට හිත ගන්න වේස නානා රුදි වේසමවා මග අවුරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා යම් වෙලාවක මේ රූප ධාතු ගෙවන් කළ අරූප ධාතුවට යනකොට නානා රුදු වේශමවම ගෞරවන්නේ. සමහරුන්ට ඔන්න මැරිච්ච අත්තම්ම පේනවායි කියලා ඔන්න භාවනා නතර කරනවා. සමහරට බුදුහාමුදුරු පේනවා. සමහරට ජේතවනාරාමය. සමහරට රුවන්වැලි සෑය පේනවා. සමහරට අසුචි පේනවා. සමහරට මිනිඔලු කටු පේනවා. සමහරුන්ට නයි පේනවා. ඔවක්කාර වෙනවා. ගින්දර පේනවා. ඉතින් මෙතෙන්දි බලත හැකි මේ මිනිස්සයා මේ භාවනා කරන එක නම් ඇත්ත. භාවනා මෙතෙන් යන බවත් ඇත්ත. කාටද මේක දරන්න පුළුවන්? කාටද මේකට ඔරොත්තු දෙන්න පුළුවන් කියලා බලන එක හොඳම ඔය එක්සර්සයිස් ECG එකක් ගන්නවට වැඩිය මේ heart attack තියෙනවද කියලා බලන්න හොඳ ටෙස්ට් එකක්. කොලෙස්ටරෝල් තියනවාද? ඩයබටික්ස් තියනවාද? මෙතනින් එහාට ගියොත් එහෙම හැම ලෙඩක්ම සනීප කරතයි. ඒක ගැන කිසිම තැකයක් නැහැ. මෙතනින් එහාට යන්න සෑහෙන කායික රෝග අඩු කරගෙන ඉන්න ඕනේ මානසික රෝග අඩු වෙන්න. කාට හරි අසහනයක් තියෙනවා නම් මේ පරීක්ෂණයට ඉදිරිපත් වෙන්නවත් බෑ. ඒ තරම්වත් පින් නැහැ. මේක අමාරු තමයි. නමුත් පින් ඇතියත් අන්න විතරයි මේකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතේ ඉඳද්දිම රූප ලෝකේ පරිේශන මට්ටමේ පෙර උරුවක් වශයෙන් ගෙවම් කරනවා. ගෙවම් කරනකොට වැඩි ශ්‍රද්ධාවකින් එහෙම නැත්නම් කියන්න පුළුවන් වැඩි සීලයක පිළිබඳ දැන් දන්නවා මගේ සීලය හොඳයි කියලා. ආයෙ කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මේක කරන්න පුළුවන් නම් ඒක සීලේ මේ ජීවිතේදීම උරගා බැලීම. ඔය කාගෝක ගිහිල්ලා අපිට චරිත සාති ගන්න ඕන කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි. දැන් සතිය තුන්වෙනි මට්ටමට මෝරලා. කාම ලෝකෙන් අයින් වෙනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. අපි මෙතන ඉන්නේ අපි එහෙම පිරිසක්. ඒ කාම ලෝකෙන් අයින් වෙච්ච එක සමාදන් වෙලා අනේ මට කැලියට යන්න උනා හොඳයි. මැරෙන්න ඉස්සෙල්ලා මට භාවනා මධ්‍යස්ථානට යන්න උනා හොඳයි. මට ඒකෙදි මේ තිල් ටිකක් ගන්න උනා හොඳයි කියලා මේක අගය කරනවයි කියන එකයි. මෙතෙන් දෙන ඔක්කොටම කරන්න බෑ. අගය කරන්න බෑ. අගය කිරීම සාධාරණීකරණ වෙන්නේ නෑ. යෝජනා ඉස්තර වෙන්නේ අරමුණේ හිත පිහිටියේ නැත්තම්. ඊතකම්ම මුල ඇදලා නෑ තාම. තාම ඇටේ. කණු කැපිලා නෑ. මේක මුල් බැස්ස නම් එයාට තේරෙනවා දැන් පහසි ටිකක් වතුරේ පාවි පාවි තියෙන එකයි ගහක මුලක් පැහැලා පොළොවේ පටල වෙනවා කියන එක දෙකක් නේ. මතු පිට පාවි පාවි තියෙන පාසි වලට කිසිම ස්ථාවරයක් නැහැනේ. ගහක් හිටවපුවාම මේක ස්ථාවරයිනේ. අනිත් වගේ සතිය තියෙනවා ප ဋ ාහන ගතියක්. සතිපට්ඨානයි කියලා කියන්නේ සතිය මුල් බහින. මුල් බැස්සට මුල් බහින්න පොළව අල්ලගන්න. පටවි ධාතු අල්ලන්න. නැත්නම් රූප ධර්මයක් අල්ලගෙන. අපි හිතන්නේ වෝටර් කල්චර් කරනවා කියලා. වතුරේ පැලවවනවා. ඒක හරි ගණන් මේ තාක්ෂණයක් තියෙන්නේ තනිකර වතුරේ පැලවවන්න පුළුවන්. ඒකට යා මුල් අල්ලන දැන නැහැ. වෝටර් කල්චර් කරනකොට පොඩි රාමුවක් තියලා දැන් තමයි මේ බොරළු ටිකක් දානවා. මුල් තියෙන වතුරේ වතුරට අවශ්‍ය පොහොර දානවා. හරියටම ගණන් කළා දැම්මම කියලා තක්කාලි කිලෝ මෙච්චරක් එනවා කියලා කියයි. මාළු මිනිස් මෙච්චර වවන්න පුළුවන් කියලා කියත. ඒ වගේ පොළවේ වවපු එකනා දැන් වතුරේ වවනවා වගේ. නිකන් උදාහරණයක් විදියට. මෙයාට තේරෙනවා මේ ආස්වාස ප්‍රසවාසයේ නැති වුණාට නැති බව අරමුණු කරන්න පුළුවන්. ඒකේ මුල් බහින්න පුළුවන්. ආනේ ඒකට අනුග්‍රහ කළොත් එයාට දවසක තේරෙනවා දැන් අදත් දෙන්නෙක් විතර කියලා තමයි මම කොහේ හිටියද කියලා දන්නේ. ආයෙසර ගැචිලා සද්දයක් ආපු ගමන් කියන්නේ රූප ධාතුවක් ආපු ගමන් ආ මම ඉඳලා තියෙන නිින්දෙත් නන් නෙවෙයි. හැබැයි මොන වුණත් දන්නේ නැහැ. මේන්න මේ தත්ත්වෙත් අකරතැබ්බයක් කරගන්න නැතුව අනතුරුක සේවාවක් කරගන්න නැතුව මේ රූපේ ඉඳලා අරූපෙට යන්න පුරුදු වෙන තැන කියලා ගත්තොත් ඒ පණිවිඩය ගියොත් මේ වැඩමුළු සුවිශේෂී ලාභ සහිත වැඩපිළිවෙලක් පොඩි එකක් නෙවෙයි අඩු ගන්න මේ කාම ලෝකයෙන් කියලා රූප ලෝකේ නැත්නම් කර්මුනේ හිත පිටියත් ලොකු ජයග්‍රහණ විශේෂ පිරිසක් එක්ක වැඩ කරනකොට උත් එක්කෙනෙකුට දෙන්නකොට පුළුවන් ඒ රූපයත් ගෙවම් කරලා දැන් මම ඉන්නේ අරමුණක් නැති නැත්නම් ඒකට දාන pāli වචන ආරම්භන සතිය දැන් නියෝජනය වෙන අනාරම්භන සතිය අරමුණක් නැති සතියක් මේක හරි අමාරුයි මේක අත් දෙක අතැල්ල බයිසිකල් පදිනවා වගේ උපමාවකට කියනවා මේක වැදගත්කම තේරුම් ගන්න ඕන නිසා මේ උපමා දීදී ඉස්සරහට යන්නේ හිමීට මිට වතු ඉවුරේ ඉන්න මිනිස්සේ වතුරේ තියෙන ඔරුවකට ගොඩ වෙනවා ගොඩ වෙනකොට අර හයිය තියෙන පොළවේ කකුල් දෙකම ඉඳලා එක් කකුලක් තියෙනකොට ඔරු ඔරුව දඟලනවා. ඉතින් මාසය බය වෙච්ච ගමන් ආයෙ කකුල ගන්නවා පිටිපස්සට. ඒ වන්සට බෑ අර වතුරේ පట్టල වෙලා නැති කකුල තියන. ඉතින් එතනකොට ඊගාඩ බහින්ට එන මනුස්සයා කියනවා දැන් තමු දෙවන්නන්න හිතුවද මේක ඔරුව ගන්න හම්බෙන්නේ නැහැ ඉක්මනට නගිනවෝයි. ඒ මොන නැගිල්ල ධර්මනසර කකුල තියෙනකොට බයයි. ඉතින් මොකද කරන්නේ? ඉවුරේ හිටවල දිනවා හයිය කණුවක් කියනවා කණුවට බර වෙලා කකුලට බර දෙන්නතු නිකන් ඔරුවේ තියලා බලපන්. මිසට බයයි. මොකද ඒක දඟලනවා. ඊට පස්සේ හිමීට කණුවේ බර තියේදී එහාට එහාට එහාට වෙලා ඔරුවට පොඩ පොඩ පොඩ පොඩ පටල වෙන්නේ. පටල වෙලා ඔරුවට බර වුණාට පස්සේ කණුවේ අත ඇරලා කකුල මෙහාට ගන්න කියනවා. එතකොට අර පොළවේ තමතුලිත භාවයේ වගේ ජලයේ තියෙන ඔරුවේ සමතුලිත භාවයක් තියෙනවා. ඒක අර පොළවේ සමතුලිතයේ ඉඳලා ජලයේ සමතුලිතයට එක සැරේ මාරු වෙන්න බෑ දන්නේ නැති කෙනා. තොටියට පුළුවන්. තොටිය දන්නවා. පිනුමක් ගහලා වයින්නේ මිනිහා. නමුත් අන්න ඒ වගේ තමයි මේ රූප ධාතුවේ තිබිච්ච හිත අරූප ධාතුවට යන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ. අපිට හිතෙන්දී එක අකරතැබ්බයක් කරගන්න නැතුව, තක්කමුක්කක් කරගන්න නැතුව ඒක දවල්ට කනව රැයට කනව වගේ එදිනදා වැඩක් කරගන්න පුළුවන් කෙනෙකුට තේරෙනවා. ඒ රූප ධාතුවේ හිත নিমগ্ন වෙලා සම්තිට්ඨති පසීදති පක්ඛන්දති විමුච්ඡති කියන වගේ අරූප ධාතුවේ ප්‍රසාදේ පහළ කර ගන්න පුළුවන්. ඒකෙත් පටල වෙන්න පුළුවන්. ඒකෙත් හිත විමුක්තිය ලබන්න පුළුවන්. ඒක මේ සර්කස් කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ අහසේ පිරුම් ගහනවා වගේ වැඩක්. හිතන්න අපි පොළවේ ඇවිදින එක 6 4 දන්ති පොඩි එකාට පොළවේ ඇවිදින්න බෑනේ. ඌ හරහ වැටලා ඉන්නේ. ඊට පස්සේ මේක දන ගාලා වනු ගාලා ඉඳ ගන්නවානේ. ඉඳගෙන පොළොවේ ඇවිදින දවස බලන්න කොච්චර ජයග්‍රහණයක්ද කියලා. පොඩියකට වැඩි අම්මට කොච්චර ජයග්‍රහණයක්ද කියලා 7යි 7යි කියලා තතන තතන තතන තතන ඌ ඇවිදිනකොට ඒක මේ විශාල ජයග්‍රහණ දැන් මේක ඔලිම්පික් දුවනකොට බලන්න කකුල් දෙක පොළොවේ ගෑවෙන්නේ නැහැ නේ. දඩ දඩ දඩට ගාලා දුවනවා. ඊට පස්සේ හිතන්නේ බැරල් එකක් පෙරන ගාන බැරල් එක උඩ ඇවිදිනවයි කියලා. පොළොවත් හෙල්ලෙනවා. දැන් පොළොවේ හෙල්ලෙන බැරල් එක කරගෙන කරගෙනකොට ඇවිදිනවා ඉතින් මේ වගේ සෙල්ලක්කාරකම් තියෙනවානේ ආන්නේ වගේ එකක් තමයි මේ රූපයේ හොඳට සතිය පිහිටව නැද කාම ලෝකේ ගැන දැනගෙන ඊට පස්සේ අරණ්‍යයක් ගැන හිතාන ශූන්‍යකාරයට ඇවිල්ලා කමන්නේ ඒක කරන්න ඕන දෙයක් වටින දෙයක් පිනක් කියලා හිතාන ඔන්න රූපේ තැම්පත් කරන රූප ආරම්මණයක තැම්පත් කරනවා තැම්පත් කළ මේ රූපේ ගෙවන් වෙනවා දකින්නකොටම බය තමයි ස්වභාවය බය කියන්නේ කෙලෙසක් ඒක ගැන බය වෙන්න එපා. ඒ ස්වභාවය. නමුත් අපි සීලය සීපත් කරගන්නවා. සද්ධාව සීපත් කරගන්නවා. මේ ඇති වෙන කම්පන චංචල තියෙන මේ චපල ගතියේදී මට සතිය ගෙනියන්න පුළුවන් ද දී යටින් වතුර ගින්දර ගෙනියනවා වගේ මේ සතිය පවත්වන්න පුළුවන් ද කියලා බැලුවොත් ඒක විශාල සෙල්ලක්කාරකමක්. ඒක විශාල අභියෝගයක්. මෙන්න මේ අභියෝගේ ගියාට පස්සේ ආට තේරෙනවා ආනපනේ සාංකාවක්වත් නැහැ. මගේ හිත සතියේ තියෙනවා. මෙන්න මේක සමාදම් වෙනවයි කියන එක පක්ඛන්දති කියන එකට බැසගෙන নিমগ্ন වෙනවයි කියන එක පසීදති කියලා කියන්නේ ඒ ප්‍රසාදේ පහල කරනවා කියන එක සම්තිත්‍ත්‍ති කියලා කියන්නේ මෙතන පටලයක් තියෙනවා කියලා තේරුම් ගන්න එක මේක විමුක්තියක් කියලා තේරුම් ගන්න එක එතෙන්ට ගිය කෙනෙකුට මිසක් පොතකින් කියලා දෙන්න බෑ ඒ නිසා හිතෙන්නේ ගියත්මදි මේක පිළිගන්න ගතිය මේකට සාදර වෙන ගතිය මේකට ප්‍රසාද පළ කරන ගතිය බුදුරජාණන්සේ කොහොමඩක්ක සාතික වෙන්නේ ඒක අහම්බයක් උනොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මගේ හිතේ පටල තුනක් තියෙනවා එකක් තමයි කාමයේ පටල වෙන්න පුළුවන් එහෙම නැත්නම් රූපේ පටල වෙන්න පුළුවන් එහෙනම් අරූපේ පටල වෙන්න පුළුවන් මේ අරූපේ පටල වෙනකොට එයාට තියෙන්නේ අවකාශයේ කෙලවරක් නැතුව මොකද හැප්පෙන දෙයක් නැහැ ඉහිස්තනක් පේනවා ඉතින් ඒකේ මේ හිස්තන සම්බන්ධයෙන් සතුටු වෙන කෙනාට සත්පුරුෂයයි කියනවා. මේක පාළුයි, කම්මැලි, පේන කෙනෙක් නෑ, සාංකයි කියන එකට අසත්පුරුෂයයි කියනවා. සත්පුරුෂය ඇසුරු කරන එකට තේිනවා මේ සත්පුරුෂයා මේ සේරම කරන්නේ හුදකලාව සඳහා. සත්පුරුෂයා සියල්ලම කරන්නේ විවේකයේ සඳහා. සත්පුරුෂයා මේ සියල්ලම කරන්නේ හිත පිරිච්ච ගතිය සඳහා. පිරිච්ච ගතිය එන්න නම් අපි පුළුවන් තරම් වස්තුන්ගෙන් අයින් වෙන්න ඕනේ. එතකොට ඒක කම්මැලිකම පාළුවක් මුස්පීන්තුවක් බයක් සැකයක් වෙලා තියෙනවනම් ඒකට කියන අසත්පුරුෂකම් සහ අසද්ධර්මී කියලා. මේකට අනුග්‍රහ කළා මේකට යන්න පුළුවන් කියන සත්පුරුෂකම් සහ සද්ධර්මී කියලා. ඉතින් ඒක මේ ඔක්කොටම දුන්නට කොයි කෙනා සද්ධර්මයට ගනිද කොයි කෙනා අසද්ධර්මයට ගනිද දන්නේ නැහැ. ඒක නිසා මේ ලැබිච්ච හුද්දකලාව කම්මැලිකමක් නීරසකමක් කියලා ඕනතරම් වැටෙන්න පුළුවන්. ලැබිච්ච විවේකය මහා දරතයක් මහා පරිලාහයක් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒක කලින් අහලා තිබුණොත් සත්පුරුෂය ඇසුරු කරලා තිබුණොත් මේ ශික්ෂණය කරලා තිබුණොත් අපිට කවදා හරි මේ වෙනස ඇති වුණාට ආ දැන් නම් මේ රූපේ ඉඳලා අරූපෙට යන්නේ. ඒක නිසා මට මෙතනදී වක්කාර ගති පහල කරන්න නැතුව වමන ගති පහල කරන්න නැතුව බය චකිත නැතුව මේකට යන්න ලැබේවා කියලා එක සැරයක් කෙරුවට හරියන්නේ නැහැ ඒක ලක්ෂ වාරයක් කරන්න. ගියා විවේක තැනට ආයෙත් ටිකකින් ඇවිස්සුනා ආයෙ විවේක තැනට ගියා ආයෙ ඇවිස්සුනා ආයෙ විවේක තැනට ගියා කියලා ඒ විවේකේ කැඩෙන කැඩෙන හැම වාරයකදීම යෝගාවචරයට ඒ අවිවේකී තැන ඉඳලා ආයෙ විවේකයට යන්න පරිශ්‍රණය කරන්න අවස්ථාවක් ලැබෙනවා මේක එක පරියන්කයක පුහුණු යෝගාවචරින්ද 10 15 සැරේ වෙනවා මේ විවේක වෙනවා ආයෙ විශ්ය ආයෙ අවිවේකයි ඊට පස්සේ ආයෙ අරමුණ මතුවෙනවා ආනපානෙ හෝ කය. ඉතින් ආයෙක දිහා බලනකොට ආයෙ විවේක වෙනවා. මේ විවේක අවිවේක දෙක තියෙනකොට කවදාහරි හිතනද වෙච්ච කෙනෙකුට මේක වඩා ආරාධනා කරන්න පුළුවන්. මේ දෙකෙන් අවිවේකයට කැමති කෙනා තමයි කාමභෝගියයි කියන්නේ. යට නිතරම සද්ද ඇහෙන්න ඕනේ නිතරම රූප දැනෙන්න ඕනේ මේ කච කචේ ඕනේ රැල්ල ඕනේ රැළ ඕනේ ඒ කාම ලෝකේ විවේකීටම කැමති කෙනා සමහර විටක කාම ලෝකත් එක්ක තරහද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් ද්වේෂෙත් දන්නේ නැහැ. ආ විවේකීට කැමති ඒක නම් විවේකී හම්බෙච්ච නැති ගමන් අඬනවා. දැන් අපි ගිය ඉරිදා තිබුණු වැඩමුළුවේදී මේ ඇලන් මෙටින් රාමේදී මේ සාකච්ඡාව කරනකොට මේන විවේකීට ප්‍රේම කරාම ඇති වැරද්ද මොකද්ද කියලා ඇහුවා. මම කව විවේකයට ප්‍රේම කරන්නත් එපා අවිවේකයට ප්‍රේම කරන්නත් එපා ওই දෙක මැද අපිට ගමන යන්න තියෙන්නේ මේ දෙක ඉතලා උපය ගන්නකෝ ඉතින් ඒකට උන්කට භාවනා කරන කෙනෙක් ඇහුවා ඇයි ස්වාමීන් වහන්සේ මේ අවිවේකයේ තියෙන වැරද්ද මම කව ඔක නැති වුණාම අඬන්න වෙනවා ඔකට ඔකට බැඳුනොත් ඔක නැති වෙච්චාම අඬනවා ඉතින් ඒ කරදරයක් නේ ඒ නිසා හිතන්න දැන් මේ අවිවේකයේ සහ විවේකයේ කියන දෙක උපේනකොට මේ දෙක දෙකට බෙදලා මේකෙන් එකකට කැමති වෙන එක තමයි විඥානීය කෘත්‍යය විඥානය කරන්නේ මේ තියෙන එක දෙකට බෙදලා දෙන්න ගැටන. දැන් මේ අවිවේකයට විවේකයටයි ඉස්පාසු වෙන්නේ නැති අය අපේ හිත. විවේක වෙන්නේ නැති අය හිත. මේකේ එකට කැමති මේ අමාරුවෙන් කාමයේ ගවන් කළා රූපේ ගවන් කළා ලබාගත් අරූපෙට නැත්නම් හිතනට කැමති වෙනවා. එතකොට වෙන්නේ ඒක නොලැබුණොත් අයියෝ බලන්න ඊයේ මට හම්බුණා අද හම්බුන්නේ නැහැ නේ මං අද තටමනවා තටමනවා තටමනවා හම්බෙන්නේ නැහැ තටමණ්ඩ තටමණ්ඩ හම්බෙන්නේ නැහැ ඒක ශිල්පෙන් උපයන්න ඕන එක. විද්‍යාවෙන් උපයන්න ඕන. උපයා ගත්තට ඒ උපයපු දෙයට 16ක් වෙන්නේ නැතුව බැඳීමක් ඇති කරගන්න නැතුව ඉන්න බැරි මේ ආකාශය උපයන්න අමාරුයි. ආකාශය අනන්තයි මේ හිතන අමාරුයි. නමුත් ඊට යට විඥානයේ තියෙනවා. විඥානයේ කෘත්‍ය තමයි මේ සුද්දගේ දේශපාලනයට කියන්නේ ස්ප්ලිට් ඇන් රූල් කියලා දෙකට බෙදලා දෙන්න ඝටන එක තමයි ওই ඇමරිකන් පොලිටික්ස් කියලා කියන්නේ. දැන් අපි ත්‍රස්තවාදීන් සහ ලාංකිකයන් අතර ගැටුමක් ඇති කරගන්නවා. ඇති කරලා අර මිනිස්සුන්ට පුළුවන් තරම් සල්ලි දෙනවා. එතකොට මේ මිනිස්සු අපිට ගහන්න ගහන්න දෙපළම දුර්වල වෙනකොට යාට ඇවිල්ලා ගෙඩිය පිටින් කන්න පුළුවන්. ඒක තමයි ලෝකේ තියෙන්නේ. ඒක තමයි විඥානය කරන්නේ. මේ දෙකක් හදලා දෙක අතර ගැටෙනවා. ඉතින් කාට හරි තේරෙනවනම් මේ අවකාශයට ගියාට තාම වෙහෙසක් තියෙනවා. තාම පටල නැති ගතියක් තියෙනවා. ඒ මොකද යට විඥානේ අපිට අවකාශයට ගියාට පස්සේ අපේක්ෂා කරගෙන ඉන්නවා මොකක් හරි සද්දයක් එන කමලයි. සද්දයක් ආවට පස්සේ කලබල වුණාට පස්සේ කියනවා අනේ මට අර තිබිච්ච විවේකේ හොඳයි කියලා. මෙන්න මේ දෙක අතර දෙකට බෙදලා රජකම් කරන එක කරන මේ විඥානයේ තියෙන මේ මායාකාරී ගතිය මැජික්කාර ගතිය ওই කාම ලෝකේ ඉඳද්දී අපිට කවදාකවත් දැක ගන්නවත් හිතා ගන්නවත් හම්බ වෙන්නේ නැහැ. රූප ලෝකේ ඉන්නකොට හිතා ගන්න හම්බ වෙන්නේත් නැහැ. යෝගාවචරය මේ කාම ලෝකෙත් ගෙවම් කරලා රූප ලෝකෙත් ගෙවම් කරලා මේ අරූපෙට හිත ගියාට පස්සේ එතන දැනෙන අසහනකාරී ගතිය එතන දැනෙන අසන්තෘප්තිකර ගතිය අතෘප්තිකර ගතිය මේ යට තියෙන විඥානයේ නිසා මේ මේ ආකාසානං ඡායතනටත් වැඩිය ආකාශයට හිස්තනටත් වඩා ඒ යටින් තියෙන මේ ගන්ති අදින ගතිය දෙකට බෙදලා ඝටන ගතිය තියෙන මේ විඥානයේ කෘත්‍ය විඥානයේ අනන්ත අප්‍රමාණ බලවත් බව තේරුම් අරගත්තොත් යෝගාවචරයා විඥාණය වශී කරගන්න නම් විඥාණය දාසෙක් කරගන්න නම් අවිවේකේ වුණත් කමන්නේ විවේකේ වුණත් කමන්නේ දෙකම එකයි එමෙතන් අවිවේකේ විවේකයට සාපේක්ෂයි විවේකේ අවිවේකයට සාපේක්ෂයි මේ දෙන්න පොල් පිට පාගනවා වගේ මේ පැත්ත පාගනොත් මේ කුඩ එනවා මේක පාගනොත් මේ කුඩ එනවා සීසෝ එක වගේ යනවා මෙන්න මේකට හිත කරදර නොගෙන සිටීම කියන එක තමයි ගැඹුරෙන් කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියන ලාභයක් තිබුණත් පාඩුවක් තිබුණත් සැපක් තිබුණත් දුකක් තිබුණත් යසසක් තිබුණත් අයසක් තිබුණත් පෙරදුනත් දිනුවත් සමහිත පවත්තන්න ගියාම යෝගාවචරය අර ලබාගත් හිස්තන නැත්නම් අවකාශය තමගේ වශයට අරගන්නවා අවකාශය හොඳයි. ඒක නැති උනායි කියලා අඬන්න එපා. ඔක ආයෙ උපයන්න පුළුවන්. සදාකාලික නැතිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අවකාශයේ වැඩි වේලාවක් පවත්වන්න උත්සාහ කරනවා වගේ උත්සාහ කරනකොට ඒක කැඩෙනවා, ආය හැදෙනවා. ඒක කැඩෙනවා, ඒක ආය හැදෙනවා. ආන්නේම කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා මේ හිතේ තියෙන චපල ගතිය, හිතේ තියෙන සැලෙන ගතිය, හිතේ තියෙන එක අන්තයකට කැමැති ගතිය දැකගත්තොත් මේකේ තමයි ප්‍රධාන වශයෙන් මේ ලෝකේ සහ මම කියලා මේ මම සහ මම නොවේ කියලා කොටස් දෙකක් තියෙනවානේ මේ ලෝකේ. ආන්න මේක තේරෙන එහෙම නැත්නම් මේක අවබෝධකරනද විඥානයේ තිබුණු බාධාව අයින් කරගෙන මේ ලෝකයේ තියෙන හතරමහා ධාතු මේකෙත් තියෙන හතරමහා ධාතු. බත් කනකොට බුදුහාමුදුරුවෝ කියලා කියනවා බලන්නේ කියලා. ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ. මේ කන බත් එකේ තියෙන ධාතු මාත්‍රේ පමණයි. මේකේ සතෙක් නැහැ. ජීවයක් නෑ මේක ශූන්‍යයි. මේක වළඳන මමත් ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ හතර මහා ධාතුන් හතර මහා ධාතුන් එකතු වෙනවා මිසක්කා ධාතු ගනුදෙනුවක් මේ හකමම්බත් කරනවා කියන කතාවක් පරමාර්ථ වශයෙන් නෑ. මැරුණාම වෙන්නේ මොකද්ද මේ පොළොවේ කයේ තියෙන හතර මහා ධාතුන් පොළොවත් එක්ක එකතු වෙනවා. ඉන් එහාට මොකක්වත් වෙන්නේ නැහැ මේ. අපි ඉතාලත බැඳගෙන ඇඬුවට හතර මහා ධාතුන් කවදාකවත් අඬන්නේ නැහැ. අනිත් එක හතර මහා ධාතුන්ට හැමදම අවුරුදුනේ. ඕනේ වෙලාවක පාටියක් දාතයි. හැම වෙලාවෙම අලුත් වෙනවා. මේ මොඩින් තමයි සිංහල අලුත් අවුරුද්දයි කතෝලිකයන්ට මේ නත්තල්ලා නම්මන හතරමා ධාතුන්ට හැමදාම අවුරුදු. ඒක නිසා මේ හතරමා ධාතුන්ගේ මේ ලෝකේ මේ මම කියලා දෙකට බෙදාගෙන දැන් මමයට සැප දෙන්න දඟලන දැඟලිල්ල හරහා මේ මම මම නොවේ කියලා මේ තියෙන වෙනස යෝගාවචරයා දාර්ශනිකව අල්ලන්නම් පුළුවන්. භාවනා කරනකොට පේන්නේ මොකද්ද? මම ඉඳගෙන ඉන්නවත් දන්නෙත් නැහැ, හිටගෙන ඉන්නවත් දන්නෙත් නැහැ, කාලය පිළිබඳ හැකියමකුත් නැහැ. ඉඳලා තියෙනවා මතකයක් නැහැ. සංඥා නැහැ. දඟලලා නැහැ. මේන්න මේ වාගේ තැනකට යන්න නැත්නම් ගිහිලා ඒකට එලි වෙන්න, ඒකට අවදි වෙන්න, ඒකට බුද්ධිමත් වෙන්න, ඒකට විකසිත වෙනවයි කියන එක අපේ හිතේ අර මතු පිටම දඟල දඟල තිබුණ හිත දැන් පුළුවන් තරම් ඇතුළට ගිහිල්ලා මධ්‍යස්ථයටම ගිහිල්ලා නෑ තව. ඒ හරියට ගියාට පස්සේ දෙනවා කවුරු මෙතෙන්ද ගියත් ගෑනුණත් පිරිමුණත් එකම අත්දැකීම තියෙනවා. පැවිදි වුණත් උපැවිදි වුණත් එකම අත්දැකීම තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මෙතෙන්ට යනකම් ගෑනු ගෑනු අයිතිවාසිකම් වෙනුවෙන් හටම් කරමු. පිරිමි පිරිමි අයිතිවාසිකම් වෙනුවෙන් හටම් කරමු. පැවිද්ද පැවිද්දන්ගේ අයිතිවාසිකම් වලින් හටන් කරනවා. ගිහියෝ ගිහි අයිතිවාසිකම් හටන් කරනවා. මොකද මේ එක එකක් දන්නේ මේ මුලට ගියාම මුල ওই ගෑනු පිරිමකමක් පැවිදි පැවිදිකමක් නැහැ. එතින්ට යන්න බයයි. ඒක හරියට පොළවෙන් මෝදෙන් එළියට යන වේලාගත ලුණු කැටයක් නැවත මෝදට දැම්මයි කියලා හිතන්න. ලුණු කැටේ අනන්‍යතාවය නැති වෙනවනේ. ලුණු කැටේ හැඩේ නැති වෙනවනේ. විශිෂ්ට කෘත්‍ය නැති වෙනවනේ. දැන් ලුණු කැටේ තියෙනවා. මොකවත් වෙලා නැහැ. දිය වෙලා. ඉතින් අපිට තියෙන පුදුමාකාර බයක් නෙමේ මගේ මම මගේ රුචිකම් මගේ පෞරුෂත්වය කියලා මේ මොකද්දෝ පචපොදියක්. අල්ලගෙන මේක රකින්න හදන දැඟලිල්ල ওই විඥානයේ තියෙන ප්‍රධාන කෘත්‍යය. එයා කරන්නේ මොකද්ද මම සහ මම නොවේ කියන දෙක අතර විශාල පරතරයක් තියෙනවා. ඒ පරතරය අපි ඉස්සල්ලා හිතන්නේ උද්දම් පාදතලා කෙසෝ අදෝ කේසමත්තක තචපරියන්තම් පූරන් නානප්පකාර අසුචිනෝ පච්ච වෙක්කති කියලා පාතලෙන් උඩ කෙස්වල්ලෙන් යට හැම පිරිකෙව් කොට ඇත්තා වූ මේක තමයි මම. එහෙමනේ අපි කයට හිත පිටවන්නේ. කයි හිත පිටනොට මම මේන් එහා මම නෙවෙයි මේක මම. ඊට පස්සේ ආනාපානෙ හිත පිටුවාම ආනාපානෙ තියෙන හිත කයට ගියාම කකුලට ගියාම හිත ගන්නයි කියන. ඒතර කකුල පිට ආනාපානෙ මම. අර අර මම කියපු සීමාව හුස්මට ගිහිල්ලා. මේ සීමාව ලං වෙනවා ඈත් වෙනවා. මේ සීමාව තන්නේ කරම මනෝමූලික දෙයක්. මන මනසින්ම වාගත්ත දෙයක්. ඒ නිසා මේ මනෝ පුබ්බංගම වූ මනෝ සෙට්ට වූ මනෝමය වූ මම සහ මම නොවේ කියන දෙක තේරුම් ගන්නට නැත්නම් මේ දෙක අතර තියෙන වෙනස කැඩිලා ගියාට පස්සේ වෙනසක් ඇත්තෙත් නෑ කැඩෙන්න. භාවනාදී තේරුණාට පස්සේ මෙතනදී මේ සති ධාරාව නිමා ගන්න නැතුව එහාට ගෙනිනවයි කියන එක විශාල අභියෝගයක්. මේ ටික දැනගෙන හිටිය ආලාර කාලාම කියන තාපසයා සිද්ධාර්ථ තාපසයා එතෙන්ට යනකොට. එයා කිව්වා මම දන්නවා මේ ආකින් විඥාන ඡායතනේ විනිවිදන හැටි මම දන්නවා මට යන්න පුළුවන් ආකින් සංඥායතනට එතෙන් ගියාට පස්සේ විවේකයයි අවිවේකයයි දෙකම එකයි ආස්වාස ප්‍රසාර පෙනුනයි නොපෙනුනයි දෙකම එකයි. දෙකෙන් හිත කරදර ගන්නෑ. හිත කරදර ගන්නෑ. ඉතින් අපේ සිද්ධාර්ථ තාපසතුමා සුමාන දෙකෙන් ඇල්ලුවා. ඇල්ලුවට පස්සේ කිව්වා ආලාර කාලම යකෝ මගේ ආපු හිසෝ එකෙකුටවත් බැරි වුණානේ මෙච්චර ඉක්මනට අල්ලන්න. ඒ නිසා ඔබ බැච් ස්ටොප් කරනවාද? ඔබ තමයි මේ නඩේ හොඳම එකනා. උඹට දෙනවා 250ක් මගේ සේවකයෝ මේ අතවැසියෝ නැත්තම් සිසියෝ මමත් 250 ගන්න අපි දෙන්නම මේ කෝ ප්‍රොෆෙසර්ස්ලා විදියට වැඩ කරගෙන මේ ෆැකල්ටි ටික අරගෙන යන් විශ්වවිද්‍යාලය අරගෙන යන්. ඒ සිතාත් අවදිකව නැහැ. බොහෝම ස්තුතියි. ඔක තාම භවේ. තාම ඕකෙන් මැරිලා පිටනකොට ආයෙ හන්තරට යනවා. ඊට පස්සේ ගියා උද්දකාරාම පුත්‍රකා. එයා කියලා දුන්නා මේ කිසිත් නැහැ කියන එක නෙවෙයි. මේ අරමුණ තිබුණත් එකයි නැති වුණත් එකයි අවිවේකයත් එකයි අවිවේකයත් එකයි මේ දෙක අතර බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙන උතෙන්ට යනකොට දෙකටම සමහිත කරලා මේ දේවල් නොදැනෙන වෙලාවක් එනවනේ මම ඉඳගෙන ඉන්නවද හිටගෙන හිටියද නින්දෙද හිටියේ නෑ කියලා අන්න ඔකට අවදි වෙන්න පුළුවන් කියන එකක් තමයි මට කියන්න තියෙන වචනේ තේරෙයිද මන් දන්නේ ඉස්සල්ලාම සැරේට ගියාට පස්සේ නම් කරකෝල පුවක් ඉත්ත ගැහුවා වගේ පොළවේ නන්නතර වෙලා යනවා. කබරේ කුසල තරි ගැහෙන්න ගැහුවා වගේ ඉවරයි. නමුත් යෝගාචර මේක නැවත නැවත කරලා මේකටත් අවදි වෙනවයි කියලා හිතන්න. මේකටත් අවදි වෙනවයි කියලා. එතකොට මේ යෝගාචරය මේ ලෝකේ ජීවත් වෙන්නේ මේ ලෝකෙට අයිති නැතුව. ඒ වෙලාවේ මේ ලෝකේ ඉන්නවා. හැබැයි මතකයක් නැහැ. සපෙලා කියන්න බෑ. හැබැයි මම ඉන්නව මැරිලා නැහැ. මට නිින්ද ගිහලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැති ඒව දන්නවා. හරියට මේ ඉඳගෙන ඉන්නකොට මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ මම මැරිලා නැහැ මොකද මගේ කය තියෙනවනේ අතන ඒත් නැහැ ඒත් මම මැරිලා නැති බව දන්න මට නිින්ද ගිහිල්ලා නැති බව දන්න මට ක්ලාන්ත වෙලා නැති බව දන්න මේ දැනුම කවුරුත් එක්ක බෙදා ගන්න බෑ බෙදා ගන්න පුළුවන් නම් එයින් එහාට ගිය කෙනෙක් එක්ක විතරයි බෙදා ගන්න පුළුවන් මේ දැනුම කවදාකවත් පොතකට දාන්න බෑ මෙතෙන්ට ගියාට පස්සේ ඒ කෙනාට සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තැනකට හෙට්ටු කරන්න වෙනවා. නීව සංඥා න සංඥා. වරික සංඥා තියෙනවා තියෙනකොට තියෙන බව දානවා. එතකොට නැතිකොට නැති බව දානවා. ඒක ශුන්්‍යතාවක් කන්තියක් නැතිකොට මට කරදර නෑ, කරද දුක් නෑ, බය නෑ, අසහනෙ නෑ, ආතතිය නෑ. ඒක දානවා. ඊට පස්සේ ආයෙ සද්දයක් ඇහෙනකොට මට ආතතිය දැනෙනවා, කරදර දැනෙනවා. මේ දන්න සද්දේ දානවා. වේදනාව දානවා. හිතවිල්ල දන්නවා. ඉන් එහාට නෑ. මේ හිතවිල්ල පිළිබඳ පශ්චාත්තාවයක් නෑ. හිතවිල්ල පිළිබඳ ආඩම්බරයක් නෑ. ආපු වේදන තැපනම් කන සතුට දුක් වේදනා කන ඒක නෑ. වේදනාව ආව දන්නවා. ආනේ මට්ටමට ගියාට පස්සේ ඒක කියනවා මේ අරූප භවයේ යහන පුළ අන්තිම කෙලවර නිව සංඥා නා සංඥායතනෙ කියලා එතන නිකන් මේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියනවා පොල් පිට පදිනා වගේ මේ පැත්ත පාත් වෙනකොට මේවත් ඉස්සෙන බව දාන්න. ඊට පස්සේ ඕන්න මෙහාට වෙච්චා මේ පැත්ත පාත් වෙනවා මේක ඉස්සෙන බව දාන්න. නමුත් සමබර භාවයක් තියෙනවා. මෙන්න මේ తত্ত্বය මම දෙවෙනි දවසේ බණ කියනකොට කිව්වා මේක සමත යෝගාවචරයන්ට විතරයි තියෙන්නේ කියලා. මේ සමත සමාධිය කරන කට්ටිය ඒක බුද්ධියට සින්න කරගෙන ඉනවා. ඒත් භාවනා කරන යෝගාවචරය විපස්සනා කළා. මේ සමත අත්දැකීම ලබන්න පුළුවන් හැබැයි යෝගාවචරයා මේ සමත විපස්සනා ભેදේ නැතුව සතියෙම මුල් කරගෙන යන්න සතිය මුල් කරගෙන යනවනම් මේක එච්චරම දුර්ලභ දෙයක් නෙවෙයි හැබැයි සතිය විනුට සමාධිය ඊළඟන ගියොත් නැත්නම් විපස්සනා ඊළඟන ගියොත් පැටලෙන්න ඉඩ තියෙනවා නොපටලවි ඉන්නනම් යෝගාවචර මේ හැම තැනකදීම රූප කර්මන කාමයේ තිබුණත් කාමයේ පිළිබඳව සත්‍යමත් වෙන්න පුළුවන්. ඒක කවුරුත් හිතන්නේ ඒකත් පුළුවන්. උද්දර සතියමත් උනාට පස්සේ ඊට පස්සේ කාමේ සතියමත් වීම කරදර සහිතයි. ඒ වෙනුවට රූපේ සතියමත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අරූපේ සතියමත් වෙන්න පුළුවන්. ඒතකොට යෝගාවචර දන්නවා මේ මේ කාමයේ ඉන්න භාවනා නොකරන එකට වෙන එකක් නෑ ඔච්චරමයි තියෙන්නේ උපන්නේත් කාමේ ඉන්නේත් කාමේ මැරෙන්නේත් කාමේ භාවනා කරන එක නදන්නවා කාමේ වෙනුවට රූපේ ඉන්න පුළුවන් රූප ධාතු කියලා එකක් තියෙනවා රූප භවයක් කියලා එකක් තියෙනවා ඒකත් ගවන් කරාට පස්සේ අරූප ධාතු කියලා තියෙනවා. අරූප කියලා තියෙනවා. මේක මැරෙන්න ඉස්සරළම මෙලවදීම කරන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයට manussකමේ පරාසයම පේනවා. ඉතින් බුරුමේ පණ්ඩිස්වාමීස කියනවා යම් කිසි කෙනෙකුට මේ ලෝකයේ වෙච්ච ප්‍රශ්නයකට විනිශ්චය කරන්න ඕනේ නම් එමන්සට අඩු ගානේ කාම භවේ රූප භවේවත් දැනගන්න ඕනේ නැත්නම් කිසිම කෙනෙක් විනිශ්චයකාර පදවියකට ගැලපෙන්නේ නැහැ මේ දකින්න නැතුවනේ මේ ලෝකෙ මේ පුංචි කොටසක් දැකලානේ විනිශ්චය කූඩුවට නැගලා මේ විනිශ්චය කරන්නේ. කිසිම විනිශ්චයකාරයෙකුට අඩු ගානේ කාම භවයේ රූප භවයවත් දන්නේ නැතුව එහෙම නැත්නම් අරූප භවයවත් දන්නේ නැතුව උන්දට කොහෙන්ද අයිතිවාසිකමක් මේ අනුන් විනිශ්චය විනිශ්චය කරන්නේ. එකම විනිශ්චයකාරයෙක්වත් භාවනා කරනවා මම දැකලත් නැහැ. ඉන්න හරියක් ඉන්නේ විභාග පාස් කරලා ඇවිල්ලා විනිශ්චය කරනවා. ඉතින් යේසුස් වහන්සේ කියලා තියෙනවා උඹ අනුන් විනිශ්චය කරුවොත් යක්ෂයා උඹ විනිශ්චය කරනවා කියලා. අපිට කිසිම අයිතියක් නැහැ කවුරුත් විනිශ්චය කරන්න. කවුරු හරි දුන්නොත් මේක විසඳලා දෙන්න කියලා අපි අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් අමන තීන්දුව, හදිසි තීන්දුව, කලබල තීන්දුව ගන්නේ මේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු දන්නේ නැති නිසා. යම් කිසි කෙනෙක් දන්නවා නම් මේකේ කාම ධාතු පැත්තෙමුත් ප්‍රශ්න විසඳන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. තම තුලිත භාවයක් තියෙනවා. රූප ධාතු පැත්තේ වෙනස් ක්‍රමයක් තියෙනවා. අරූප ධාතු තියෙනවා නම් කියනවා කලබල වෙන්න එපා. මේක අපි ටිකක් සලකා බලමු කියලා කවදාකවත් හදිසි විනිශ්චයකට යන එකට කියනවා අපන්නක ප්‍රතිපදාව. ඒකට කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව. මොකද එයා දන්නවා මේ ප්‍රශ්න දිහා බලන පැතිකඩ රාශියක් තියෙනවා කියලා. අනික නැති අමනයට තමයි කියන්නේ ඔලමුලයි කිය. ඒ ඉක්මනට තීන්දුව කරන දඟලනවා. කිසිම සාක්කියක් නැහැ කිසිම සුදුසුකමක් නැහැ. එයාම ඔලු උස්සගෙන මං විනිශ්චයකාරයෙක් වෙන්නම් කියලා පැනලා විනිශ්චය කරන්න හදනවා අවසානයේ ඒ ඔක්කොම විනිශ්චය වලට වක් කියන්නේ. යෝගාවචරය පුළුවන් තරම් බලනවා නිරීක්ෂණ වැඩි කරනවා නිගමන අඩු කරනවා. මෙයාට යෝගාවචරය කියන්නේ නිරීක්ෂණ අඩුව නිගමන වැඩි කරන එක අමනයා ඔලමුලයා ලෝකේ අවුල් කරන එක නා පඬිතයෝ සමාජයේට මෙහෙ කරති. අතිපණ්ඩිතයෝ සමාජයේ එහෙ මෙහෙ කරති. අද ඉන්න හරියක් ඉන්නේ අතිපණ්ඩිතයෝ ඒගොල්ලෝ තියෙන එකත් එහෙ මෙහෙ කරනවා. මොකද උන් දන්නේ නැහැ මේක දිහා බලලා නොසලී ඉන්න හැටි. දැක්කට දැක්කම තින් අතර යන. අහපු දේ අහිම්මතෙන් නතර වෙන. දැනිච්ච දේ දැනිච්ච මතෙන් නතර වෙන. විඥානේ විඥාන වශයෙන් නතර කරපන් කලබලයක් වෙන්න එපා. දන්නේ නැති විඤ්ඤා කොරස් කටේවත් අද්දා ගන්න බැරි මේකට පයින්. මේකෙන් සත්පුරුෂයා කවුද? අසත්පුරුෂයා කවුද? සද්ධර්මය මොකද්ද? අසද්ධර්මය මොකද්ද කියලා දැනගන්න නම් තමයි සත්පුරුෂෙක් වෙන්න නැතුව කරන්න බෑ. සද්ධර්මයේ අහන්න නැතුව කරන්න බෑ. ධර්මාදාන ප්‍රතිපත්තිය නැතුව කරන්න බෑ. ඒ නිසා ඒ සඳහා යොදවන යෙදවුම සත්පුරුෂ ආශ්‍රයයේ සද්ධර්ම ශ්‍රවණයේ ධර්මාදාන ප්‍රතිපදාවට වටිනකම මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක පරදින්න පුළුවන් වෙනම කතාවක් ගන්න ප්‍රයත්නේ පවා දෙයියන් බුදුන් වදිනවා. බ්‍රහ්මියොත් වදිනවා. ඒ නිසා උත්සාහ කරන්න ප්‍රතිඵල වලට යන්න යන්න එපා. විනිශ්චය වලට එළඹෙන්න එපා. මේක ධ්‍යානයක්ද මේක මාර්ග ඥානයක්ද මේක විපස්සනා ඥාන මොකක්වත් ඒවා. වෙන දේ තේරම බලන්න කවදාකවත් එක හීනෙන් එලි වෙන්නේ මේක ලක්ෂ වාරයක් වෙන්න දෙන්න. එතකොට තමයි තේරෙන්නේ පුදුමාකාර තලසුණාකමක් ඒ ඒ තීන්දුව ගන්නම අවශ්‍යයි. මේරිච්ච ගතිය. ඒ තීන්දුවෙන් බැස්ස කවදාවත් වර්ධින්නේ නැහැ. කමඨාන් සුද්ධ කරන්න ඕනෙත් නැහැ. එකම දේ තම තැනට වෙන්න දෙන තරම් කමඨාන සුද්ධ වුණා නම් ඒ යෝගාවචරයාට මේ ලෝකේ සම්පූර්ණ විවෘත වේදිකාවක්. මොනම දෙයකින්වත් බාධා වෙන්නේ නැහැ. ඉතින් පුළුවන් නම් අන්නේ ඒ ඒ විවෘතකම අන්නේ ඒ තමන්ගේ තියෙන මේ ප්‍රභාවය තමන්ගේ තියෙන මේ විභව ශක්තිය පුළුවන් තරම් අඩු අයස කෙනෙකුට අඳුරලා දුන්නොත් පුදුමාකාර සේවයක් කරන්න පුළුවන්. මම තවදුරටත් මේක පිළිබඳව වෙලා ගන්නෑ. අපේ වෙලාව ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ කරන ලද ආයෝජනය මේ කරන ලද පුංචි පුංචි අත්දැකීම් මේකේ දිග ගමනකට යොමු කරලා බුදුරජාණන්සේ දේශනා කළ තියෙන මේක අහම්බයක් නෙවෙයි. ඒ නිසා බොහෝම ශද්ධාවෙන් වැඩි විශ්වාසයකින් වැඩි අදිෂ්ඨාන ශක්තියකින් කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.